ඉඳ සැලසෙන්නේ නැත්නම් සංස්කාර නිසා විඥානයක් පහළ වෙන්න පසුබිම සකස් වෙන්නේ කොහොමද කියන පුරුකට බැස ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විඥානය පිළිබඳව වෙන් කරලා ඒ පෞද්ගලික ලක්ෂණ වශයෙන් හඳුනා ගැනීමත් අපිට මේකෙදී උදව් උපකාර වෙනවා. ඒ වගේම ඊට ආසන්නයෙන් උදව් කරන සංස්කාර නිසා විඥානයක් කොහොමද පහළ වෙන්නේ? ඒ විඥානය නිසා කොහොමද ඊගාකූප වෙන නාම රූප පහළ වෙන්නේ කියලා ඒ වගේ තියෙන අන්තර් සම්බන්ධතාව තේරුම් ගැනීමත් අපි මේ තේන දැනුමට තවත් විචිත්‍රතාවයක් ගත කරන විවිධ හැඩතලකට පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට බලනකොට සංස්කාර අபிසංකරණ ලක්ෂණයෙන් යුක්තයි සකස් කිරීමේ ලක්ෂණයෙන් යුක්තයි. ඒකට හේතු වෙලා තියෙන්නේ අපිට යමක් තියා බැලුවට දැක්කට අහුවට ගන්ධ රස බැලුවට පහස ලැබුවට පිටින් හිතවර කවදාකවත් මේ සම්පූර්ණ දේ පිළිබඳ ඇති හැකිය දැනගැනීමේ ශක්තියක් ඇත්තේ නැති නිසා ඒ දේ පිළිබඳව දන්න කොට හා tikai නොදන්න අඥාන ප්‍රමාණය වැඩි. මේක හොඟ දෙනෙක් කැමති නැති වෙයි පිළිගන්න. නමුත් එවැනි බලනමක් තොරව මේ පරිසම්පාද තේරුම් ගන්න අමාරුයි. මේ නිසා අවිද්‍යාව පවතින තාක්කල් අවිද්‍යාවේ ලක්ෂණය කියලා කියන්නේ අඥානතාව. යමක නොදැනීම. ඒකට අපිට හිතන්න පුළුවන්, අහන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. අපි යමක් තියා බලපුවම අපි ඒක දැක්කා නේද? අපි ඒක දැනගත්තා නේද? ඊට වැඩි මොකක්ද අදහස් කරන්නේ? එතකොට මේ එහෙම යමක් දැකලා ඒක දැනගත්තා නම් ඒක අඥානතාවයක් නෙමෙයි විද්‍යාවක් නෙවෙයි තියෙන දැනීමක් නෙවෙයි තියෙන්නේ කියලා. නමුත් මේ අපි අපි ගැනම විවේචනාත්මකව නැත්තම් මේ පටිච්චසමුපාදය දැක ගන්න දැනගන්න සුළුව කල්පනා කරලා බලුවොත් අපේ ඉදිරියේ තියෙන වස්තුවක් අපිට අපේ දැනුමට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. අපිට දැකලා ඒක බලා ගන්න පුළුවන්. ඒක අහලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒක ගන්ධ බලලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒක රසයක් තියෙනවා රස බලලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. අත්දැකලා ඒකේ හැදී ආකාරය බලලා දැනගන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ කොහොම එකතු කරලා ඒවා ඊයේ එක පැවතිච්චටි අද පවතින හැටි හෙට පවතින හැටි අනිත් දේවල් එක්ක සම්බන්ධ වෙන හැටි කියලා මනසින් විග්‍රහ කරලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒවට අපි කියනවා ආයතන කියලා. ඒක බුද්ධිලේ කියනවා ආයතන ආයතී. ඉතින් අපි ඉදිරියට වස්තුවක් ආපුවා මේක සාමාන්‍ය පොතේ භාෂාවෙන් කියනවනම් ඉන්ද්‍රයන්ට ආපాతගත වෙනවා කියලා කියන්නේ. ඒ වස්තුව සම්බන්ධවට ඉන්ද්‍රයන්ට ආපాతගත වෙන්නේ ඒක විවුර්ත වීමෙන් දැක ගන්න පුළුවන්, අහ ගන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. පහස ලබන්න පුළුවන්. يعني හිතන්න පුළුවන් විරුද්ධ භාගයක් ඇති ඒ ඇයි තමයි මේ අස්මානී කියනවා කියලා කියන්නේ. යමක් අස්මානීට ආවේ නැත්නම් අපිට වැටහෙන්නේ නැහැ. කනට ඇහෙන පිය ෂොට් කියලා කියනවා. කනට ඇහෙන ප්‍රදේශයට ආවේ නැත්නම් මේ ශබ්දය අපිට ආපාතගත උනායි කියලා කියන්නේ නැහැ. මේව ගඳට පරාසයක් තියෙනවා. නාසයට ගඳ වදින යම් පරාසයක් ඇතුළත තියෙන්න ඕන. රස වදින්න නම් දිවේ ගෑවෙන්න ඕනේ. ඉතින් ගියා පාත ලබන්න නම් ඒක ඇඟේ හැපෙන්න ඕනේ. නමුත් මනසටින් ඈත කියලා මොනක් කරන්නේ. නමුත් ඒකේ සීමාවක් තියෙනවා. අනේ සීමාව ලැබලා තරම අපි කියන්නේ ආපාත කරනවා කියන්නේ. එතකොට මේ ආපාතගත වෙච්ච වස්තුවක් එක චිත්තක්ෂණයක අපි බලනවා නම් ඉතින්දි හොඳට මතක තියාගන්න ඕන මේක විපස්සනා කරනකොට අහුවෙන්නත් තියෙනවා. බලන චිත්තක්ෂණයේදී අපිට ඒක අහන්න බැරුව යනවා. බය චිත්තක්ෂණේ අපි ඒක ගඳ බලන දේ හැකියාව අපින් විකහිත වෙලා. රස බලන දේ හැකියාව විරහිත වෙලා. අල්ලන්න පුළුවන් හැකියාව විරහිත වෙලා යනවා. ඒ කියන්නේ හිතන්න පුළුවන් අවස්ථාවක් නැතිනම් බලන වෙලාවෙන් බලනවා විතරයි. අපේ හිතට එකවරකට එක වැඩයි කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු මේ වස්තුව දර්ශනීය වස්තුවක් නම් අපි නෑ වුණාට කමක් නෑ. ඒක අහුම්කම් නොදුන්නට කමක් නෑ. කොහොමද බලාගන්නේ අපි ඇහැ ඒකේ යොමු කරනකොට අපි බලන්නේ බවට පත් වෙනවා ඒකෝට හැබැයි අපි බීරෙක් බවට පත් වෙනවා බීර මූඩේ බවට පත් වෙනවා බීර ඒක අල්ලන්න පුළුවන් සත්‍ය අපි නිලිහෙනවා අපිට ඒක ගැන කල්පනා කිරීමේ ඥාන 100 100ක් අපි පාවා දුන්න වෙනවා ඒක නිසා බලන වෙලාවට යමක් රූපයක් බලන වෙලාවට හොඳට බලුවොත් අපි බීරෙක් අපිට ගඳ බැලීමේ ශක්තිය අපි ළඟ නැහැ. රස බැලීමේ ශක්තිය අපි ළඟ නැහැ. ඉතින් කියන පහස ලැබීමේ ශක්තිය, අතගාල බැලීමේ ශක්තිය නැහැ, කල්පනා කිරීමේ ශක්තිය නැහැ. ඉතින් මේ විදිහට එක චිත්තක්ෂණයක අපි වස්තු දිහා බලලා ඊගා චිත්තක්ෂණය අපේක බැලීලා අතහැරලා අහන්න යනවා කියන එක. සාමාන්‍ය දවචනාසික ප්‍රකාශන වල පේන දක්වන දෙයක් තමයි මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හයෙන් වස්තුවක් ග්‍රහණය කිරීමේදී ඉස්සරලාම අවස්ථාව ගන්න ඇහැ. ඇහැ තමයි අපි දවසේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිව නලවන්නේ පිනවන්නේ අපිට ආහාර ලබන්නේ. ඉතින් කන බලාගෙන ඉන්නවා මේ ඇහැ ඇඟිලි නොගහන වෙලාවක බලලා ඒක ආහාර ගන්න. ඒ මොකද ඇහැ කැමතිම නෑ කවදාකවත් ඊට පල්ලෙහින් කටි වැඩ කරනවා වගේ. ඒකෝට කන යම් අවස්ථාවක් පීඩක් ලැබුණොත් ඒක ඉතුරු වෙන ඉඩ නොදී නාසයේ දිවට කායේ දෙතුනි කන ඉස්සර වෙනවා ඉස්සර වෙලා ආහාර උත්සාහ කරනවා. මේ දෙකටම යටින් තමයි ගඳ බැලීම තියෙන්නේ ඊට අරින් තමයි රස බැලීම තියෙන්නේ අන්තිමට තමයි පහස ලබන්නේ. ඒ නිසා යමක් පහසට ගොදුරු වෙනවා කියන්නේ කයට අල්ලන්න ගොතු වෙනවා කියන්නේ යහගුණ හුකා ගොරෝසුයි ඇහ බලලා රස බලලා විසිකටලා නා කන ගිහිලා අහලා ඒක එපා වෙලා කන කන්ද බලලා රස බලලා ඉවරනාට පස්සේ තමයි අන්තිමදී මේ කයට වැටේ. ඒ නිසා ගොරෝසු අරමුණ තමයි කය ප්‍රසාරයට වැටෙන්නේ ඒ නිසා ආධුනික හිතට මේ කයට අහු වෙන දේ අත ගන්න වෙලෙසි නිසා කාය ආනුපස්සනාව කියලා හදවතනා සුද්ධියෙන් කියලා තියෙන්නේ කයට අහු වෙන ගොඩක් අරමුණ මනින්ද ගිරන්න දැක බලා ගන්න ඔහොම වේලාව පවත්තන් කියලා. ඊට වැඩි ටිකක් අමාරුයි දිවට අහුවෙන්නේ. ඊටත් අමාරුයි නැහැයට දැන ගන්න සුවඳ. ඊටත් අමාරුයි කනට ඇවිල්ලා යන ශබ්ද අන්තිම අමාරුයි දකින්න රූප. අන්න මේ චක්‍රයේ ඇහැ නිතරම මුදුනා වෙලා අවස්ථාව ලැබෙන දවස පුරාම කටයුතු කරන නිසා කන හැම වෙලාවෙම බලන් ඉන්නවා ඇහෙන් ගියේ නවත්තාව ලබා ගන්න. එහෙම වුණොත් ඉතිරාට කාන්තියක් අහන්න පුළුවන්. ඊට පස්සේ අපි ගඳ බලන වෙලාවක් ලබනවා නම් ඇහෙන් කනින් ගිලිච්ච චිත්තක්ෂණ තමයි ගඳ බලන ලක්ෂණය. ඊට ගිලිච්ච චිත්තක්ෂණ තමයි රස බලන. ඊට පස්සේ පහස ලැබීම. නමුත් අපි දැකපු ගමන් අපි කියන අපි දැක්ක අපි දන්නවා කියලා. නමුත් අපි දැකීමෙන් කරලා තියෙන චිත් ඒකේ තියෙන වර්ණ රූපේ දැකීම විතරයි කි සද්ද මොකක්ද කියලා අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ගඳ මොකක්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. රස මොකක්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. අතගාලා බලලා නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ හිතලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා හීනයක් දැක්කම කියලා හිතුවා. ඒ හීන දකින්න වෙලාවේදී සීල සීයක්ම ඇහැ පමණයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් හීනේදී අපිට බැරි වෙලාවක් හිතෙන්නේ මේක හීනයක් කියලා. අපිට මේක අහන්න පුළුවන්. ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස බලන්න පුළුවන්. හිතන්න ඕන 100 100ක්ම ලෝකයක් කියලා හිතනවා. නමුත් හීනෙන් අවදුනා මොකද වෙන්නේ? ආ, මේක මනෝවිඤ්ඤාණ මනෝවිකාරයක් කියලා තියෙනවා. ඒ හීනයක් කියලා තියෙනවා. නමුත් ඒ ඇහැ කොච්චර අපි මායා කරනවද කියලා කියනවනම් හිණක ඉන්න වෙලාවෙදී අපි හිණේට කවදාකවත් අවදි වෙන්න බෑ. ඉතින් හිණ ලෝකේ සම්පූර්ණ ලෝකෙ වගේම පිළිච්ච එකක්. මේකෙන් පේනවා ඇහැට ඕනේ නම් හයෙන් එකක් දැකලා හයම දැක්කයි කියලා අපි මායා කරා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට හයෙන් පහක්ම හිතගත්ත දේවල්. හයෙන් එකයි ඇහැට ගොදුරු වෙච්ච ලක්ෂණ. ඒ නිසා මෙවැනි දර්ශන වලට කියන්නේ අඥානික. දන්නවට වැඩිය නොදන්න. ඒ නිසා අපි යම් තාක් මේ ලෝකේ දැකපු වස්තු තියෙනවා නම් අහපු දේවල් තියෙනවා නම් ගන්ධ රස පහත් ලපු දේවල් බොරුමත් නෙවෙයි. හැබැයි බොරුගේ මල්ලිවා. අපි මේ 100ට 20ක් දැනගෙන ඒකටයි මේ රණ්ඩු කරන්නේ. අපි දන්නවනම් 180ක් නොදැනීම මෙතන තියෙනවා. ඇහැ යමකට යොමු කළා නම් යොමු කළ පමණින් කන අගුල් වැටෙන බව නාසයේ ගඳ සුවඳ වැඩිම බොල් වෙන බව රස නොදැනී යන බව කාය කාලයන් දෙන අවස්ථාවක් නැති වෙන බව හිතට හිතන දෙන අවස්ථාවක් නැති වෙන බව දැනගන්න නම් දකින්න වෙලාවේදී ඒ රූපයටම නොවි මගේ දැන් හිත තියෙන්නේ ඇහි කියලා දැනගන්න. ඒකට අනිවාර්යයෙන්ම මේ පුදුලට තියෙනවා බලන්නේ බවට මමපත් වෙනකොට මම ඉබේම වීර වෙනවා. මම ඉබේම ගොළු වෙනවා. මම ඉබේම ගඳ සුවඳ නොදැනෙන බව මම අංශභාගනේ පූර්ණයෙන්ම නැති ගිය අංශභාගන පණුවගෙන දැනෙන්නේ කියන්නේ ඇඟටම නොදැනෙන වෙලා. හිත නිකන් හිරිවැටෙන වෙලාවක් කියලා. අපි ඒකට හිතන්නේ වොන් බලනකොට හොඳ සජීවීව අපි බලන්නේ නැහැ කියලා. මෙන්න මේ බව දන්නා මේක දැනගන්න පුළුවන් මේ මේ පාඩේ ලබතන සඳහන් කරනවා ඒ තක්ෂ සානන්ද ධම්මස්ස අඥාන අපටිවේද අනනුභෝධ අඥාන අනනුභෝධ අපටිවේද මෙන්න මේ බව මිනිස්යා කියන කීමේ සලායතනේ එකක් වැඩ කරනකොට අනිත් සියල්ලම වසාලන තරම් ඒ වැඩ කරන එක ඊර්ෂ්‍යාසහගතයි. පුදු වීර්යයක්. වෙන කාටවත් ලොකුසන දෙන්නේ. ඒක සාමාන්‍ය ඕනම කනතොලක ලොක්කට හැටි මොන්නම තාලකයක දෙවන්නේ කෙනෙක් රකින්න කැමති නැහැ. හයරාකියේ අනිවාර්යයෙන්ම ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. නෝ කවදාවත් උසන දෙන්නේ. ඒක මේ මේ මිනිස්යාගේ දෝෂයක් නෙමෙයි කෙලෙස් ස්වභාවය. කෙලෙස් ස්වභාවය එපිකල් ඩොමිනන්ස් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඇහෙන් බලන වෙලාවේදී අපි අහලා තියෙනවා. දැන් අද අපි අහුවයි කියන්නේ මීට පස්සේ දවසේ අපි භාවනා කරනකොට රක්මන් කරනකොට කෙලවරට ගියාට පස්සේ උන රක්මන් කරන තැන ගිහිල්ලා යනකොට පාරට අර කයි පයි පැවතිච්ච සතිය අවධානය වහාම ඉඳපුවම ඇහැට ඇහැට ගිය ගමන් ඒ අහල තියෙන රූපවල සුදු පේන පටන් ගන්නවා පේනකොටම අල්ලමයි කියන එක බ්‍රහ්මයට තමයි බොහෝ අනුස්කාරයි මොකද හේතුව ඒ තරම් හිත බොහොම යොසුලුයි නමුත් අපි හිතමු කොහොමද අපිට මේ පයේ නෙමෙයි දැන් හිත තියෙන මම පයේ හිත තියන්න අනිස්ථාන කරන දක්වන්න බැහැ නමුත් මේ කෙලවරට කියන පස්සේ මගේ හිත දැන් ඇහැට ගියා යනකොට මේ දකින්න සුද පේන වෙලාවෙදීම අපිට පුළුවන් වුණොත් ඊටම දක්ෂ වෙලා පුළුවන් මගේ හිත තියෙන දැන් පයේ නෙමෙයි ඇහි කියලා දැනගත්තොත් අපිට අවස්ථා දෙකක් තියෙනවා එක්ක නැවතත් පායට යන්න පුළුවන් එහෙම නැත්නම් අර ඇහි තියෙන එකම බලන්න ඇහි තියෙනකම් බලබලා ඉන්න දෙවෙනි චේතනාවත් එක්ක පමණයි බැලීම සිද්ධ වෙන්නේ. පෙනීම සිද්ධ වෙන්නේ. නැත්නම් අර මුල්ම පේන සුද හිතේ මතකයක් අඳවන්න තරම් දෙයක් නැත්තේ නෑ. ඉබේ වතුර යන විලක් වගේ නැකිලා. නමුත් අපි සක්මන මතක නැති කරලා මේ බේන දේ දෙකලදී වැඩක් කියලා හිතන. ඒකට හිත දැම්මයි කියලා හිතන. දැකපු ගමන් මේ මතකයේ චිත්ත විචාරාශය තුරන් ඕනේ. මේක ඉත්‍ත්‍යාවත පුරුෂයෙක්ද ළඟට එනවද දුරට යනවද හොඳද නරකද මංගලයක්ද අවමංගලයක්ද කියලා. ඒ තාක්කල් පයේ කකුලේ හිත තියන්න බෑ. සක්මණේ නෙවෙයි යන්නේ ඒකට. අපි සමාහලන කතාත් අරගෙන බලන්නේ. සක්මන් කරනවා මතක නැති. ආනෝක දැනගත්ත දවසක ඒක මේ පුංචි ඉගෙනගොටි පුංචි භාවනාවෙන් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මිනිස්සුන්ට පුළුවන් දෙයක්. ආනෝක දැනගත්තාම මේ කාරණාව සිද්ධ වෙන්න අවස්ථා තුනක් වගේ. එක තමයි අඥානා කියන එක නැති කරලා මේ වැඩ කෙරෙන වෙලාවක ඉඳුරෙක් ඉඳුරන් හයින් එකක් හරි වැඩ කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉතුරු ඉඳුරන් පහම වහන බව මූලධර්ම වශයෙන් අහලා තියෙනවා. මේක කවදාකවත් පුද්ගලිකව කෙනෙකුට හිතෙන්න ඉබේ පහළ වෙන එකක් නෙවෙන බව හරවත් නැති පොළොවට ගහලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා ද්වේමේ භික්ඛවේ පච්ච රාමාදිත්‍ය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්ත යෝනිසෝ මනස්කාර මහණෙනි අතිදී අධ්‍යක්ෂය දැකීම නම් වූ සංඥා දෘෂ්ටි පහළ වීමට අත්‍යන්ත වූ හේතු දෙකක් තියෙනවා. මොකද්ද එක දන තරතෝ ഘോഷය අනිවාර්යෙන් කවුරුරි කියලා දෙන දෙයක් අහන්න ඒක නේතෝ කවදාකවත් මේ මූල ධර්මයේ ස්වයම්බූව හිතන්නේ නැහැ මොනම දාර්ශනික දෙයක්වත් කිහිල්ලක් නැහැ යන්නේ නැහැ ඒ මනස හැදිලා තියෙන අනිත් පැත්ත බලන්න දෙක තමයි ඒක ඇහුවත් අභ්‍යන්තර වශයෙන් තමන්ටම යොමු කරලා යොමු මනස්කාරය නැත්තම් මේක පිළිගන්නේ මේක ක්‍රියාවක් කරලා බලන්නේ මේක උත්සාහ කරලා මෙනෙහි කරලා බලන්නේ කුසල ඡන්දය පහළ වෙන්නේ ඒ නිසා ඉස්සල්ලාම කරන්නේ ආහාර ඒ නිසා අපට කියන්නේ කවුරු කියලාද ශ්‍රාවකයෝ අපි බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ මොකද බුදුහාමුදුරන්ට මේ බුද්ධ කල්පයේ ඉස්සල්ලාම මේ බලන වෙලාවේදී කනනාසයේ දිව කය අන්ධ පොට්ට වෙන බව ඉස්සල්ලාම වැටහිච්චුත් වෙනවා ඒක උනාදේ රෝයම්බෝ කියන්නේ. උනාට කවුරක් කියලා දුන්නේ නැහැ. ඒක ඉතලා බුදුරු පහළ වුණා. උනාදට මහාන වෙලා ඉන්නදී කවදාකවත් ඔය කියන තැන දැනගන්න ඥානෙ කියන්නේ අතනදි පහළ වුණා. ඊට පස්සේ ඒක කියලා දෙන්න තමයි උනාදෝ අවුරුදු 45ක් මහන්සිුනේ අහනවයි කියලා කියනකොට ඔබ බීරි. බලනවයි කියලා කියනකොට ඔබ බීරි. බලනවා කියනකොට ඔබට නායක ගන්න දුන්නේ හිත නැහැ. බලන්න බෑ. උඹ අහන් බලන වෙලාවේදී ජීවි රස බලන්න බෑ. කය නිකන් දන්පරක් වගේ. හිත නිකන් හිටි වැටිච්ච එකක් කියන එක හොඳට ඉස්ලාම මාතෘ තේරෙන සමග බොල් දෙයක්. අපි දැක්කයි කිව්වට ඒ කියන්නේ ඉතුරු ඉන්ද්‍රණම් හය පහකින් ගන්න පුළුවන් තොරතුරු සියරම අකාමකා දාන මහ ඊර්ෂ්‍යා ආකාර මෝඩ ඒ වගේම කකටීරු කියන විදිහට ඕන වචනක් කියනවා. ආන්නක දැනගත්ත පස්සේ ගුණාචාර්ය අපිට කිව්වා නමුත් ඉතින් අපේ පොත්පත් වල බොහොම අඩුයි කියලා කියනවා. හැබැයි නෑ කියන්න බෑ. ඒක මතු කරගෙන තියෙනවා. ඕන කියනවා ඉස්ලාම අඥාය ඇහිීමෙන් ඉස්ලාමකට ප්‍රදේකරන කරන සූත්‍ර විඥාන කියලා කියනවා. නමුත් ඊට පස්සේ ඒක කරලා බලන්න ඕනේ. මේ සක්මන් කරන ගමන් পায় අනුවම හිත පවත්මි හොඳ සතියක්. හොඳ සමාධියක් ආපු වෙලාවක අපි හිත එක පාරටම සංඩාර විදියට නන්නත්තර වෙලා ඇහැට යනවා කියලා හිතනවා. හිත නරක කරගන්නවා. හිත නරක කරගත්තොත් මේ ධර්මතාවය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි හිතන්නේ එයාගේ වුණාට එයාගේ මට දැන් මොකද කරන්නේ? මගේ හිත පයේ නෙවෙයි කියන්නේ ඇහි. පුළුවන් නම් මෙනේ කරගන්න දකින්න දකින්න කියලා අන්නේ. අපි මේ කුසල ඡන්දය කරවලීමේ ආහාර ක්‍රියාත්මක කරගන්නවා. ඒ කියන්නේ සක්මන් කරගෙන ඉන්නකොට හිත නන්නතරවන හිත නරක කරගන්න එපා. පෙරතුමයි කියලා හිතන්න එපා. වැරදුමයි කියලා හිතන්න එපා. හැබැයි ඔය කියන ඩාක්ටර් කෙනෙකුට පුරුදු කරවද සතියක් නැත්තම් සමාධියක් නැත්තම් අපේ යෝගකම හිතින්නේ නැහැ. දක්ෂ වෙන්නේ නැහැ. මොකද අපි හිතමු යම් වෙලාවකට හොඳ සතියක් සමාධියක් ඇතුව උන් ඔය හිත යනකට පළච්චාව මම කියලා නෙමෙයි එයාගේ දැන් කොහෙද තියෙන්නේ කියලා අහනවා අහන බව දකින්නන් දකින්න බව ගන්ධ රස බලන්න මේ බව කන පයේ පහස් නිහිටි ආනේදී වෙන් කළා ගන්න පුළුවන් නම් ඒ මුත්‍රයට බුදුමාකාර මේ හිතේ සංගවිච්ච රහස එලි කර ගන්න පුළුවන් වෙනවා ඒක විඤ්ඤාණ අත්තරද්ද ප්‍රයෝජන කරගන්න. අත්තරද්ද ගණනාගෙන පශ්චාත්තාප වෙනවා කවදාකවත් ඉදිරි කරන්න බෑ. ඒ නිසා සාරිපුත්‍ර සඳහන් කරනවා පමාදේ න කම්පතිති සති බලන කියලා. පමාදේ කියලා කියන්නේ අප්‍රමාදයි අනිත් පැත්තේ. පමාදේ කියලා කියන්නේ වැරද්ද පමණයි. අප්‍රමාදයි කියලා කියන්නේ සතිම එළඹ සිටි මොහොත තියෙන. එළඹ සිටි මොහොත නැති තමයි පමාදේ කියන්නේ. ඒකෝට අපි සක්මන් කරගෙන ඉන්නකොට හැරෙන වෙලාවකෝ අතරමඟදී අපේ හිත පමාවට. මොකද පමාවට කියන්නේ? පහේ තුනේ හිතේ පාට ඇහැට. නැත්නම් රූපේ ඉන්නේ. එතනදී කම්පාවුනොත් සැලුනොත් පශ්චාත්තාප වුනොත් සතියත් කැඩෙනවා ඒ වගේම අර ඊගාවට පයේ තිබුණ හිත ඇහැට ගියාම ඒ ඇහි කටයුතු කිරීම පිළිබඳ දැනගන්න පුළුවන් යාන්ත්‍රය දැනගන්න අවස්ථාවක් දෙනවා. නිසා කම්පා නොවීම මගේ දැන් පයේ වේද තියෙන ඇහි කියලා දැනගෙන කම්පා නොවීම තමයි බලවත් සතිය කියන්නේ. සාමාන්‍ය සතිය නෙවෙයි බලවත් සතිය. ඒ නිසා පමාදේ න කම්පති. කම්පා නොවේනුයි සති බල බලවත් සතියටපත් වෙනවා. ඉතින් ඒකට මේ මේ අවිද්‍යාව කියලා කියන්නේ දැනුමට නෙවෙයි නොදැනුමට. ඒ කියන්නේ දැක්කලා කියන එක නෙවෙයි දැක්කා. නමුත් දැක්කට ඒ වෙලාවේ ඉතුරු පහම ඒ දැකීමෙන් අකාම කාදා. ඒක නෑ මෙතෙක් සංකාරය අපි අපු ක්‍රමයක දැනගත්තා කියලා අපිට අවාසනාවක්වත් අවඩක්වත් වෙන්නේ. අන්නේ දැනගෙන ඒක ක්‍රියාවත් කර බැලීමේ ආධාරයක් හිතේ නෙමෙයි අර තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක දැනගෙන මේ ආනන්ද කියලා දෙන්න PhD අරන් දෙන්න අනම්මනම් ගන්නවක් තමයි විශ්ව විද්‍යාලය. ඕන තරම් තියෙනවා හැදුවයි කියලා බුද්ධහම අබමල් රේනෝක ලාභයක් කරන්නේ. මොන අනිත් විශේෂණයක් උත්තර තමයි තියෙන්නේ. එයත් ඕකන්නේත් නෑ අනේ පාර දෙන්නෙත් නෑ වගේ. තේරෙන්නේ නැතුවලා. ඊටදී හුඟාවක් වෙන අඥාන භාවයේ ඉක්මවල අඥාන භාවය නැති කරන්න අහන්න සුතමිනාය ගත්තා. ඊගාට අනනුභෝධය නැති කරන්න මේකම මේ අවබෝධ කිරීමට මම මේ මනුසාත්මය ලැබුවේ මේක අවබෝධ කර දෙන්නේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ මේක අවබෝධ කරගන්නයි මට ඇහැකන විවනාට ඒකෙන් මේ ඉදුරා හරියට පිහිටි මේක අවබෝධ කර දෙන්නයි මට කල්යාණ මිත්‍රාක්ෂය ලැබිලා තියෙන්නේ මේක අවබෝධ කරගන්නයි ලෝකේ මේ පැවිද්දක් කියලා ගත්තේ. මේක අවබෝධ කරගන්න මම කල්යාණ මිත්‍ර අවශ්‍යලා තියෙනවා. මට මේ තේරෙම තියෙනවා. ඒ නිසා මම දැන් උත්සාහ කරනවානේ. සක්මන් කරනකොට පහේ පවත්තන හිත වේදනාවකට, සද්දයකට, රූපයකට කැඩෙනකොට කැඩෙනවත් එක්කම පමාවෙන්න දෙන්නට සත්‍ය පිහිටවලා ඒක අල්ලගන්න පුළුවන් වුණොත් අපිට තේරෙනවා සක්මන් කරන තාක්කල් හරියට රූප පේන්නේ නැහැ. ශබ්ද ඇහෙන්නේ නැහැ. ගන්ධ රස පේන්නේ නැහැ. ඒකට සක්මනේ හිත අල්ලවා වාසය කරනවා. හිත කැඩෙනවා කියන්නේ සක්මන පාගන්න. මේක වැරද්දක් තමයි. නමුත් මේක දැන ගැනීම වැරද්දක් නෙවෙයි. ඒක බොහෝ ලොකු වටිනකමක්. ඒක තමයි අනනුභෝධය ඇති කරන අවබෝධය ඇති කරන තැන. ඊට පස්සේ අපටි වේදේ ප්‍රතිවේදේ ලබන තැන තමයි තීරණ පරිඥා පහන පරිඥා කියලා කියන්නේ ඒකට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ කාණියල රූප බලන්නේ ශබ්ද හදාගෙන අහන ගන්ධ ජාතියට හරියට වේලක් රස පහස ලබන්න රසගේදී පුදුමාකාර සූපදාත්‍රකම පාවිච්චි කරනවා ඒ වගේම කයට භාෂ ලබන්න යාන වාහන ඇඳුම් කිරීම නානා ප්‍රකාර දෙකලා. ඊට කායත හිතට නිදහස් චින්තනය කියලා වල්ගුරු අදා තේරුම් ගියාම නිදහස් චින්තනය කියලා හිතාගන්න. මේකෙන් මොකද වෙන්නේ? කවදාකවත් මේ යාත්‍රේ තේරුම් ගන්න බැරුව කාණිවලකට ගියාම දකින්න රූප මති රාග ද්වේෂ මොහ පහළ වෙනවා. අර රූප දකින්නවා කියන යාත්‍රෙන් යන තේදී දුවා කරුවා. ඊට දුඟක් වෙනස් කැලේ. කෙලෙරි කියන්නේ දකින්න රූප කවදාක් හිත මන්මත් කරන්නේ නෑ. හැමදාම ඒකාකාර නිසා දැන් මේ ශබ්ද අහනකෙනින් රූප බලන්න ගියා කියලා ගියාට ලොකු අගාධයකට වැටෙන්නේ ලොකු සංකීර්ණතාවයකට වැටෙන්නේ ආපහු එන්න හෝ මගේ මේ සංඥාව වෙනස් වෙච්ච බව දැනගන්න ඉඩ බැහැ. ඒක නිසා හේයකින් බලනකොට හුඟක් රූප තියෙනවා කියලා කියන්නේ හුඟක් සංකාරයට අවුල. සාමාන්‍ය රූප කැලේක ගහක් කැලදෝන්‍යා ගායක තියෙන රූප එච්චර මනමත් කරවන්නේ නැති එක භාවනාට රුකුලයි. ඔබ තමයි මේ ප්‍රහාණය කරන්නේ. මේ අතිශෝක්ති දේවල් අතාරින්න වෙනවා අපිට. මැදට එන්න වෙනවා අපිට මේ යාන්ත්‍රණය දැනගන්න. අනන්‍යගතව රුක්මුණගතව ශුන්‍යාකාරගතව වගේ ආරෝපණයක් කියන්නේ ඒ කට ගන්නවට වචන ලස්සන නිසාවත් නෙවෙයි. චාර්ත්‍යක් තියෙනවා. ඒක නිසා අපි මේ බරපතල සුඛෝභෝගී දේවල් යම් ප්‍රමාණයකට පාවා දීලා වෙන වෙන දේ මේ මධ්‍යම ප්‍රමාණය හැදෙන හිත වෙන වෙන දේ අනුව බලනකොට අපිට තේරෙනවා මේ අඥාන භාවයට නැත්තම් මේ ඔක්කොම කරන්න පුළුවන් ශක්තිය තියෙන හිතෙන් එකකට හිත යොමුවන්නේ බැලීමටම ඇහිීමටම භාවනා කරන වෙලාවේ අපි හිත අපි වගේ කියන්නේ එතකොට හිත තෝරන්න පුළුවන් රූපයක් පේනවනේ අර සද්දෝ මකලා දාලා කනවා කරනවා නාය මකලා දාලා දිව මකලා දාලා කාය මකලා දාලා රූප හඳුනාට පස්සේ ඒක ඒ සම්පූර්ණ ඇතිල කියන කීයට පහෙන් එකක් නිසා ඒ දකින්න රූපය හොඳ නම් එකතු කරන්න පටන් ගන්නවා හොඳ නැත්තම් විෂිකරන්න පටන් ගන්නවා ඒක එක්කෝ ද්වේෂය එක්කෝ රාගය ඇති වෙනවා ඉතින් සංස්කරණය කරන්න පටන් ගන්න මේ දැකපු දේ අංග සම්පූර්ණ නැති බව හිත දාන්න ඒ නිසා දැකපු දේවල් নানা ආකාර විදිහට සකස් කිරීමට ලක් වෙන්නේ ඇත්ත ඇති ඇති දැකන කිසිම සකස් කිරීමක් ඕනේ. භාගයක් දැකපු නිසා තමයි අවිද්‍යාව නිසාමයි සංස්කරණය කරන්න අපි පෙළේ. ඒ නිසා ඇත්ත ඇති දැකින සර්වඥාන්සේ කවදාකවත් කිසිම දෙයක් මොන්නම දෙයකටවත් වෙනස් කරන්න හදන්නේ. උනාසේ ඇති ඇති දැක ගන්න අනුශාසනා කරනවා. දකින්න අපි නොදකින්න නිසා ඒක සාමාන්‍ය බලන්න කන් ඇහෙන මිනිස්සෙක් 55 60 වෙලා කන් නැහැ කියන පස්සේ පුදුමාකාර සැකයක් ඇති වෙනවා. කවුරු කතා කරුවත් හිතන්නේ මට දොස් කියලා. ජීවන් දොරවල නාකි ආච්චිලා දීලා ඉන්නකොට ඔය කොල්ලොත් හැමදම රැඳෙනවා. නැහැ ඉන්න පටන් ගන්න පස්සේ සැකේ. ඒ වගේ තමයි අපිට මුළු චිත්තේ බලා ගන්න බැරි තාක් කලගේ අන්ධකාර කොටස් තියෙන තාක් කල අපේ හිත පුදුමාකාර සැකයකින් සමහර කේකින් බේකින් මොකට වැඩි සංස්කරණය කරනවා කිව්වා ඒක තියෙන අභිසංකරණ ලක්ෂණ අය සකස් කරන ලක්ෂණ තියෙනවා ඊට පස්සේ ආයුහන පදත්තා හොඳ දේවල් එකතු කරන අර දේවල් විසිකෝ කොහොමද කියන්නේ ඇත්ත ඇති කියලා මෙන්න මේ කෙලියට දැක්කා පස්සේ තෝරන්නයි, බේරන්නයි, එකතු කරන්නයි, වෙන් කරන්නයි අනිවාර්යයෙන්ම අපිට චේතනාවක් අත්‍යවශ්‍ය වෙනවා. අර එකතු කරගත්ත දේවල් රකින්න ඕනේ, වඩන්න ඕනේ. අයින් කරපු දේවල් නැති කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ, මංගස්ථාන කරන්න. තී චේතනා පාලනය. අනේ චේතනාව ක්‍රියාත්මක කරන්න තමයි මේ විඥානයක නැත්නම් හිතක වශයෙන් මතුවේ. එසා විඥානය එන්නේ මේ එකතු කිරීම නැත්නම් choice choose කියලා කියන්නේ තෝරන ගතිය නිසාම තමයි විඥාණයකට බලය එන්නේ. ඒ විඥාණයට බලය එනකොට ඒ විඥාණයේ තියෙන්නේ දේවල් වෙනකොට හඳුනා ගැනීම ලක්ෂණ විඥානන ලක්ෂණ කියලා කියන එක. අපි දැන් මේ මුල් දේශනාවදී මතක් කරගත්තා. යමක් අපිට දන්නවා කියන අවබෝධ කරගන්න ඕනේ නම් අපි හිතමු හරප්පට්ටියක් කියලා. අපිට ඕන වෙනවා මේ හරක්පට්ටි මේ හරකුන්ගෙන් ගෑනු සතු කීයක් ඉන්නවා කියලා එක එක කාට කණේ නම්බර් කොට. නැත්නම් කණ කොට. පිළිම සතු කීයනවාද? නෑන්ජෝ කීයනවාද? වාස්කෝ කීයනවාද? වදන්නේ ඉන්වැස්ට් කීයනවාද? එක එක කාගේ එක කාගේ ලක්ෂණ වෙන වෙනමක් තියෙනවා. ඊගාට දැනගන්න මේ හරක්පට්ටියි හරක් ඔක්කොම මේ ලංකාවේ සිංහල මේ හරක්ද? ෆ්‍රීෂියන්ද ආයේෂයන්ද කියලා ආහාර ඔක්කොම පොත ලක්ෂණිකුත් තියෙනවා. ඒකට ඒ කණ්ඩායම අපි අපි කියන දේශීය කියලා කියන සිංහල හරක් වෙනට අපේ උගන වල හරි තමයි. මොකද ඒක නිංගලර බලන වගේ පේන්නේ. දේශීය හරක්. ඒක කියන්නේ සිංහල හරක්. දේශීය හරක්. මේ දේශීය හරක් පැත්තේ පිටතින් එන කොට දේශීය පැත්තේ ඉබරස්. ඒකට එක එක ආකාර වෙන වෙන ලක්ෂණක් තියෙනවා. කණ්ඩායම අනිත් කණ්ඩායම වෙන් කරන ලක්ෂණ තියෙනවා. ඔන්න ඔය විදිහට පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ වෙන්කෙන් කොට මතක තබා ගැනීම කරන්න විඤ්ඤාණ. ඒක එළමෙන්නේ මොකටද මේ තේරීම නිසා. සියල්ල ඇති ඇති බාර ගන්න තෝරන්න ඕනේ නැහැ. අරකට වේවාකට මේක නොවේවා කියලා චේතනාවකුත් නැහැ. නමුත් අපිට වළක්වන්න බැරි තරමට ජීවිතේ පැවැත්මත් එක්ක සප්පාය දප්පාය හොඳ නරක හරි වැරදි වේවා නොවේවා නැතුව බැරි තත්ත්වයක් තියෙන හැමදාම විඥානයට වැරදි. විඥානය කරන්නේ මොකද්ද? පෞද්ගලිකව එක එක අතර තියෙන වෙනස්කම් තෝරගන්න. ඒ ඛණ්ඩායමකට පොදු ලක්ෂණ. අන්නේ වගේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ මේකට දැන ගැනීම විඥානය. ඒ කියන්නේ වි කියන පූර්ව ධාතු හරිත ඥානය තමයි මේක කියන්නේ. දැන ගැනීම තමයි. නමුත් එකිනෙක වෙන්කොට දැන ගැනීමේ ශක්තිය මේ ඥානේ තියෙනවා. එන්නේ මේ වෙන්කොට දැනගැනීමේ ශක්තියට කොච්චර ජීවිතයකට අවශ්‍යද කියනවනම් ඒ කියන්නේ අපි කොච්චර වණ වෙලා තියෙනවා කියනවා අවුල් කරගෙන තියෙනවද සංකර කරගෙන තියෙනවනම් මේ විඥානය තමයි අර අවිද්‍යාවේ තියෙන වැඩවලට සංස්කාරවලට එකතු කරන දේවත් ඉක්මවගෙන ඕන දෙයකට ඉස්සර වෙන්නේ මනෝබුද්ධංගම ධර්ම. මේ මනස මේ විඥානේ හැම තේරම පූර්ණව වෙන්න පටන් ගන්නවා. මොකද යා නැතු මේ මේ කරුණ කාමරයක බඩවස් කරනවා වගේ මොනව අස් කරනද මොනව කියන කියලා පේන්නේ. ඒක වෙන් වෙන් වශයෙන් දැනගන්න ලයිට් එක දාගත්තා වගේ විඥානය අවශ්‍යයි. ඒතර විඥානය මොකද කරන්නේ? අර එම නායක ලොක්ක බාටපත් වෙනවා. පූර්වාංගම රසයක් එක හැම වෙලාවෙම හිත ප්‍රධාන කරගෙන තියෙනවා කියලා මේ විඥානයේ බොහෝ විට චිත්ත මන කියන සමාන වචන දෙනවා. ආනේ විඥාණය පූර්වාංග වෙනවත් එක්කම ඒක කරන්නේ මේ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණත් එක්ක ගත. මේකට කියන භවනෙත්‍ය කියලා. දිගින් දිගට දිගින් දිගට ගත වෙනුක්තිය මේ විඥාණය ගැනකට කවදාකවත් අර සංස්කාරවල කරුක්තිය සංස්කාරෝ වෙන එකතු කිරීම චේතනා පහල කිරීම නැත්තම් විඥාණයෙන් වැඩක් කරන විඥාණය පිළිපාල වෙන්න බැහැ. ඉතින් මේ කාරණා ටික ගොඩාක් දැන් කරුණු කියනවා මෙන්න මේ කාරණා ටික එකතු කරලා මේ කාරණා දැන් ගත්ත පමණින් නිවන් දකින්න බෑ. තව ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ මේ නිවන දැකීම සඳහා කඩන්න පුළුවන් කුරුක තව ඉස්සරහට හම් වෙනවා මේ කරගෙන යන්න හදාන්නේ. ඒකට මේ අලගිය මුලගියට හොරා තෝරගෙන යන්නේ. නමුත් මේකට භාවනාවට ප්‍රයෝජන ගන්න පුළුවන් තරම් තියෙනවා. කොහොමද ප්‍රයෝජන ගන්නේ? අපි ආශාව ප්‍රසාර භාවනාව හෝ පිම්බීම ඇතුලෙන් භාවනා කරනකොට මේ විඥානයගේ කටයුතු හොඳට පැහැදිලි කරලා දෙන්න. විඥාන නරක වැඩක් කරන එක වෙනම දෙයක්. ඒ කරන දේ හිතට වදලා දෙන්න කියනවා ආස්වාද ප්‍රසවාද දෙකෙන් වෙන්කොට ගන්න ගන්නා තරමට විඥානයේ මෙහෙවන්නේ. ආස්වාදේ ලකුණු මොනවද? ප්‍රසවාදේ ලකුණු මොනවද? පිම්බීමේ ලකුණු මොනවද? හැකිලීමේ ලකුණු මොනවද කියලා දෙක හොඳට වෙන් කරලා දකින්න තරමට විඥානි මෙහෙමයි. අපි කිව්වොත් අපි ආශ්‍රව ප්‍රසවාස භාවනා කරන්නේ මට ආශ්‍රව කරනකොට වැඩිම ප්‍රසවාස කරනකොට වැඩිමයි කියලා ඒ බොරු නෙමෙයි ඇත්ත තමයි. මොකද ගුරුවරයා ඒ පුද්ගලයාගේ විඥාන හොඳට අවදි කරන්න ඕන නිසා කියනවා වැටහෙනවා කියලා බෑ දෙකේ වෙනස හදාගන්න. ආශ්‍රව කරන ප්‍රසවාසයෙන් මේ මේ ප්‍රසවාස කරන වෙලාවදී මේක ආශ්වාසයේ නෙවෙයි ප්‍රසවාසයේමයි කියන්නේ ඒකට විශේෂාංගික ලක්ෂණ කියන ඕව දැනගන්නා තරමට යනකොට පෞද්ගලික ලක්ෂණ දැනගත්තා කියන කාරණාවයි මේ පෞද්ගලික ලක්ෂණ දැනගත්තට පස්සේ යමක ඒ දේම නැවත නැවත නැවත බලනකොට ඒ ගත්ත ලක්ෂණ අත්දින පොදු ලකුණු ඉබේම මතුවෙන්න පටන් ගන්නවා කිව්ව අතර වෙන අන්තර් සම්බන්ධතා ඉබේම මතුවෙන්න පටන් ගන්නවා. ඒක බුදුහාමුදුරුවෝ හොඳටම දන්න කාරණා. ඒක නිසා උන්වහන්සේ කියන මතුවෙන කා මේ ආස්වාද අලුත්ම එකක් වගේ. ඉස්සර තුනකින් වෙන් කරලා මේක දැනගන්න. ප්‍රසවාසයෙන් වෙන් කරලා දැනගන්න. ආන්නේ වෙන් කරලා දැනගෙන දැනගෙන දැනගෙන උගෝ වෙලා ආස්වාද ප්‍රසවාස කරන මොකද වෙන්නේ? මේ ආස්වාද ප්‍රසවාස දෙක අතර තියෙන පොදු ලක්ෂණ මතුවේගෙන එනකොට එපා වීමක් එනවා. ඕනම දෙයක පෞද්ගලික ලක්ෂණ කියන තාක්කල් හිත විචිත්‍රයි. බොහෝම ආසාවෙන් බලන. ඒ වගේ කියන පොදු ලක්ෂණට එනකොට අනිවාර්යයෙන්ම හිත කම්මැලි වෙනවා. එපා කරන ගතියකට එනවා. නීරස කරන ගතියකට එනවා. පදනම් විලහිතයි කියන ගතියකට එනවා. බය කරන ගතියකට එනවා. විලෙන් කියනවා නම් හැම දෙයකටම පොදු අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ මතුවෙනකොට ඉබේම හිතට පාරන ගතියක් එනවා. නීරස ගතියක් එනවා. බය කරන ගතියක් එනවා. ඒ නිසා ආශ්‍රද ප්‍රසාරදියා හොරගෙන බලනකොට ඒක තුනී වේගන වේගන වේගන යනකොට බොහෝ දෙනාට සැක පහළ වෙනවා. නුරුස්නාසු ගතියක් එනවා. මේක තවදුරටත් ඉන්න බැරි ගතියකටපත් කරනවා. හැබැයි මේ භාවනා ජීවන මේ හිතේ සතිය දියුණුවක් වෙන්නේ. සමාධිය දියුණුවක් වෙනම විඥානයේ කොටු වේගන කොටු වේගන මේ ජීවිතත් එක්ක ගොඩාක් වෙනස්කම් රාශියක් තිබේ. එකක් තමයි රොජිත් මතක් කරගත්ත විදිහට මේ ආස්වාද ප්‍රසආස දෙක වෙන්කොට දැනගන්නා තාක් ආස්වාද ප්‍රසආසේ පවතින්නේ නාසිකාග්‍රේ නැත්නම් චලෝග කියන හැම මට්ටමේ මේ ආස්වාද ප්‍රසාද දෙක සමලවන පහළ වෙගෙන එනකොට එනකොට එනකොට ආස්වාද ප්‍රසාසි මොලේ වැඩට හිමි දෙහිමි දෙහිමි දෙවිද මැදින් මැදට මැදින් මැදට ඒක පටන් ගන්නවා. අන්තිමට ගිහිල්ලා මේක දැනෙන නොදැනෙන මට්ටමට ගියාට පස්සේ අපිට සැකයක් පහළ වෙනවා. මේක කයට වදින ස්පර්ශයද ඇහැට දෙන රූපයද කනට ඇහෙන ශබ්දයද නායට දැනෙන ගඳක්ද දිවට දැනෙන රසද්ද කියලා අල්ලගන්න බෑ. හැබැයි ආස්වාද ප්‍රසවාසයේ තියෙන බව තියෙනවා. වෙන විදිහකට කියනවා නම් අර විඥානය ඉන්ද්‍රයන්ට බැඳලා තිබුණු විඥානය නැත්නම් කායයට කායේ තියෙන කාය ප්‍රසාදයට වායෝ ධාතුවේ වදිනකොට මේ ස්පර්ශය අර පරණ පුරුදුතාවේ නැතිලක මැදට මැදට යාගෙන යනකොට විඥානයේ ඒක අල්ලන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම ඇඟේ මුළු ඇඟේම කියන මම මේ ඉඳගෙන ඉන්නවා කියන ගැටි නැති වෙලා ඉන්නවද නැද්ද කියන කප්පටපත් වෙනවා. මෙන්න මේ වගේ දේවල් අපේ හිතේ ඉච්චන රුස්නා රුස්ති රුස්ති රුචි ලකුණේ හිතට ඒකට අමුතු නුරුස්නා ගැටයක් පහළ වෙනවා. බය සැක නිකන් හරියට කුඩු බීමේ කැලේ හිටපෙකේ ගෙනලා ගම්මෙන් බැලගත්තා වගේ. නිකන් ගැලයකට ඉඳි සුමයින් කලලා කුඩුක දාගත්තා වගේ හිත නිකන් කොටු වේගෙන යන තත්ත්වයකටපත් වෙනවා මේ මේක වේගෙන එනකොට ගාතෝගාතෝ ඉරියව්මාන කරනවා එක්ක මට ආනාපාන දැන් වැටෙන්නේ කියලා පිළිම හැකීමට යනවා එහෙම නැත්නම් නැගිටලා ලක්මන් කරන්න යනවා නැත්නම් මේ ගුරුවරයා හොඳ නැහැ කියලා ගුරුවරයා මාරු කරනවා නැත්නම් මේ භාවන මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා මාරු කරනවා නානා ප්‍රකාර විදිහේ වෙන සංගතිය මොකක්ද කියලා බලන වෙනුවට ඒක ගුරුවරයාට ඇත්තටම කියනවා වෙනුවට පෞද්ගලිකව කල්පනා කරලා විවිධ තීන්දුව ගැනීම නිසා හොතෝ තමයි දානවා වගේ වෙන ආරෝහණයට කියන තොච්චරම තමයි. ඒකේ මුලින් අර පෞද්ගලික ලක්ෂණ පෙනුනට එන්නේ එන්නේ එන්නේ පොදු ලක්ෂණ පෙනීගෙන එනකොට කිනීරසකයක් එනවා. දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකතේ මුදු විලා කියන කතාව තමයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේක මෙහෙම වෙනවා නිසා කම්මැලිම එපා වුණා ඒකත් බල බල පුළුවන් තරම් ආනාපානෙ ඉඳී කියලා. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට හිත ඇවිල්ලා කියනවා දැන් මට ආනාපානෙ බලන්න කිව්වේ නෑ නේද? දැන් මම මොකද කරන්නේ? ඉතින් යෝගාවචරය මේ ළඟම කෑවොත් යෝගාවචරය කරන හයිය මොස්පරන කියලා හුස්ම ටික කරගෙන ආයෙත් අර හිත පස්සේ දිල්ලක් ලබා දෙනවා නෑ නෑ කියලා නෑ මැරෙලා නෑ බය වෙන්නේ දැන් නෑ තියෙනවා එනකන් කය නෙදෙන යනවා දකින්නට අද්ද කරලා පොඩ්ඩක් කොට විට බලන ඇත්තටම කැලිටික හේම කියලා. මේ සෑම දෙයකින්ම වෙන්නේ අර හිත ඉන්ද්‍රිය ප්‍රතිපද තියෙන විඥානය දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ මධ්‍යස්ථගත වෙගෙන එනකොට ඒක විශ්ින් ඇති කරන මේ සැක ඒක විදිහට ඇති කරන මේ බයවකට අපි දැන නොදැන සාක්ෂිකාර වෙන්නේ. නමුත් ගුරුවරු ඒක නිසා මතක් කරලා දෙනවා මේක මෙහෙම වෙනවා. එහෙම වෙච්චා කමක් නැහැ. හිත සද්ධාව කඩා ගන්න එපා. වීර්ය කඩා ගන්න එපා. සත්‍ය කඩා ගන්න එපා. එහෙමම තුනී වෙන දෙන්න කියලා. එහෙම තුනී වීගෙන වීගෙන යනකොට හිතට නිකන් මේ අසහනකාරී තත්ත්වයක් දරා ගන්න බැරි තත්ත්වයකට ඒ මොකද හිත කවදාවත් එහෙම ගිහිල්ලා නැහැ. ඉතින් ඒක අටුවාව පෙන්නලා දෙන්නේ සමහර විටක මේ ගොඩබිමේ කිට්ටුව පුංචි රූප නැගල මහලු අල්ලලා හිටු මිනිස්සේ ධිකටම මොහොත මැදට ගියොත් ගොඩබිම නොපෙනිය යාම සමගම වගේ විශාල බයක් ඇති වෙනවා මම යුතුයද දකුණේද කොයි අතට යන්නද කියලා මොනම ලකුණක් නැති වෙනවා මොකද හැම පැත්තෙම පේන්නේ අර අවු වැඩිලා ගෙලින පුංචි පුංචි පුංචි පුංචි වැලි මාලා ඒක දිහා බලනකොට වක්කාක් ඇති වෙනවා මොහොත උනේ යම් එමෙතන හොයාගන්න බැරි නෝ ඔඩ මෙහෙම කොහෙද වගේම කාන්තාරක වැඩි කාන්තාරක මැද නැතිච්ච මිනිස්සයා ඒ ക്ഷേම භූමියෙන් ඈත් වෙන්න වෙන්න වෙන්න හරි බයකටපත් වෙනවා. මේ කතා කියනවා මේ වගේ රාක්ෂස ජීවත් වෙනවා. ඒ ජීවිතයට නිකන් මේ කරකොලක් ඇරෙන වගේ වෙනවා. එහෙනම් කැලීමකට යන හර්ධ කැලීමකට යන මිනිස්සේ ගමෙන් ඈත් වෙන්න වෙන්න වෙන්න ආපහු ගමට යන දිශාව මාරු වෙනවා. පිළිවෙල දිශාව මාරු වෙනවා. ඊළඟට මේ මනසට මහ බයක් ඇති වෙනවා බැලුව බැලුවට සමාකාරෝ පේනවා. ඉතින් මෙන්න මේ නිසා අපේ මිනිස්සුෝ මේ වගේ තැන් වලට යනකොට මඟ සලකුණු තියාගෙන යන්න තමයි පුළුවන්. කැලේට යන මිනිහා ගහින් කාට ගහින් කාට කොට කොට කොට කොට යනවා. කාන්තාරය යන මිනිහා තරු ලකුණු බලනවා. මූදට යන මිනිසයා තරු ලකුණු බලනවා. බල්ලෝ මොකද කරන්නේ? ගහින් කාට මුක්කා කර කර යනවා. ඌ දන්නවා මේ මුත්‍රා ගඳ අනිවාර්යෙන් මට අපව වෙන පාර කියලා. නැත්නම් මුත්‍රා බර වෙලා නෙමෙයි වැඩි කරන්නේ. මේ තමයි ස්වභාවය. ඒ මොකද අපි දුර දිගේ යන්න යන්න යන්න අර gedara නැති කතිය මහ කාලුව දෙකට දැනෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන සංසාර දිගටම ඉඳුරම් පිනවලා කෙලස් පරිසව ගත කරලා කෙලසින්ච ස්වරූපේ මේක අපේ නිවස බාටපත් වෙනවා. දැන් බුදුදහම අපිට ඉලක්කම් කරලා පෙන්නනවා. එක අරමුණක් අරගෙන ඒකේ අඥාන භාවයේ කියන හසබ්බසාවේ තියෙන එක කණුවක් දරලා හදගෙනවා 11 ආකාරයෙන්ම දකින්න. 11 ආකාරයෙන්ම දකින්න නම් ඒක නැවත නැවත බලන්න බලා බලා බලා යනකොට හිතේ තියෙන අධිකාරී ශක්තිය එන්නේ එන්නේ එන්නේ ගිලිනවා. ගිලිනකොට හිත ඇවිල්ලා අපිට විවිධ ආකාරයෙන් හොරකම් කරනවා. දැන් මේ යන්නේ නොදන්න කරකට දෙල්ලන්නේ නෙවෙයි. ඔන්න ඇත්ත කරේවත් බලන්න. එනතම හයියෙන් අර උස්ම ගන්න කියලා අපිට විවිධාකාරයෙන් හොයනවා. මේ හේරම සක්කාය දිට්ඨිය නැත්නම් මම මාගේ කියන කල්පනාවේ මේ ඇටුවම් බහපු ගති. අරතු බහපු ගති. ඉතින් සා යෝගාවචරයට මෙතෙන්දී අවශ්‍ය කරනවා වීරත්වය. අවශ්‍ය කරනවා අභියෝගට මුහුණ දීලා කය තියෙන්නේ තිබේවා. හිත තියෙන්නේ තිබේවා. ජීවිතේ තියෙන්නේ තිබේවා. සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අර අභියෝගශීලී ගතිය. ඉති ඕකට මේ මගේ වචන සැට් එකේ තියෙන පිරිමිකම් කියලා. ඉති ඕකට හරියට හරි කාන්තාවක්සේ ඕක මේ මේ පිරිමිකම කිව්වට. මම දැන්නේ ඉන්දියාවේ හදවතේ මම ලකින්නේ ඒ වගේ වෙලාවල්ම අභියෝගශීලී ආක්‍රමණශීලී ගතිය ඇතිවෙන්නේ. තමයි දැනගන්න මේ ඉන්නේ කියව මැරෙන්න බැරි කියලා. මම මේක බලන්න ඕනේ කියලා අර සිව් වෙන්න වෙන්න වෙන්න ලොකු වීර්යයක් කියලා දැඩි සත්‍යයක් කියලා. ඒකට දැඩි සමාධියක් කියන්නේ. ඒ වෙන්නේ මොකද? ජීවිතයේ තියෙන ආසාව කැපකිරීමෙන්මයි. කවදාවත් ඕක නැතුව ඉන්නේ නිසා බර ගානට යෝගාදිරෝ ලෙල්ලලේ කකා තමයි ජීවත් වෙන්නේ. කවදාකවත් ඇතුලේ හපල කන ගන්න කොන්දක් පල. හරියට බය වෙනවා විතරයි. ඒ මොකද මේ විඥානයේ විසින් කරන අර එක එක දේවල් වල විස්තර හොයන එක තමයි යාගේ ජෝලි. ඒක නැති වෙච්ච ගමන් එයාට පැලසොන් යනවා. ඒකට හරිය අකමැති වෙන්න යනවා කියන මහ වාහන වැඩේ මේ වෙස්ටර්න් ප්‍රතිසල. ලංකාවේ පෙප්පෙන් බැලුවත් වටනක වැඩෙනවා. මේක නාගෙන්න වෙන්න අවම වාහනෝගේ පැත්තකට. අන්නෝය වැඩේ වෙනවා. විඥානයේ තේ කලිකුරාජකාරකින් එයා විශ්වාම ගැනීමකොට පුදුමාකාර බීඩි වේගන යන අත්තල මුත්තල ඒවල රණ්ඩු කරනවා වගේ විඥානයේ පුදුමාකාර දෙයක් තියෙනවා. මේක කවදාක කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ ලෝකාවතරට ඉති දෙන්නේ. මොකද ඒක ආත්ම නිෂේධන ශක්තියක් නෙවෙයි. පච කරන ශක්තියක් තියෙන්නේ. නමුත් මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ සක්කාය දිට්ඨිය කරන්නේ. සත්‍ය අවබෝධ කරගන්න බෑ මේ විඥාන දෙන්නු කක. ඒක තමයි ගුරුවරයෙක් එක්ක එකතු වෙලා මේකට පාර වෙන්නේ. පහර දෙන්න නම් ඒ තමයි ඇති වෙන බය ගැති කම්මැලි ගැති නීරසකති එක්කෝ එතන එතන මෙනෙහි කරන්න ඕනේ නැත්නම් කෙලින්ම තමන්ගේ මේ ඉන්ටර්වයුව කරනකොට වාර්තාවට කමටහන් සුද්ධ කරනකොට අතුල් කරන්න මෙන්න මේ අතුල් කිරීමෙන් පුදුම වීර්ය ශක්තියක් ඇති කරගන්න මෙන්න මේ විදිහට විඥානයේ කොටු වේගෙන එනකොට එනකොට සමාහලන මුලයට දානවා සමාහල මේක සාහලවනවා ඒ සමාහලකට නිකන් තරංගලේ නූල කරලා ගියා වගේ පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා අන්නේ බව දැනගන්නකොට දැනගන්නකොට මේ විඥානයේ විශ්ින් මෙතෙක් කල අධිකාර ශක්තිය යටතේ සම්පූර්ණ මමෙක් ඇති කරගෙන මේ කරගෙන යන වැඩ පිළිවෙල දැන් ටික ටික ටික ටික අභියෝග වෙගෙන යනවා. ඒ මොකද හේතුව ආනාපානේ නොදකපු පැති රාශියක් දැන් හිමීට මෙට පේන්න පටන් ගන්නවා. ඒකත් ආනාපානේ පිළිගන්න තිබුණු අඥානතාවය නැති වෙලා මේකේ මේ හැම පැත්තක්ම නිවනට අවශ්‍යයි කියලා තේරෙනවා. ඒක අපි මීට සාකච්ඡා කරා කොහොමද අපි ආනාපාන කරගෙන ඉන්න වෙලාවේ හිතවිලි එනවා. ඒක හුඟක් වෙලාට යෝගාවට හිත නතර කරගන්නවා. මේ හිතවිලි බාධා කරයි කියලා. නමුත් ඒ යෝගාවදරය ආනාපානේ පවදී හිතවිලි පවදින්න පුළුවන්. එතකොට ආනාපානේ ප්‍රිය වෙලා හිතවිලි අප්‍රිය වෙන අවස්ථාවදී. ආයවස්ථාව තියෙනවා හිතවිලි ප්‍රිය වෙලා ආනාපානේ අප්‍රිය වෙනවා. උන්නෝක ඇති නොවුනොත් ආනාපානේ හීන ප්‍රණීත කියන්නේ කවදාවත් තේරුම් ගන්න බෑ. සර්වචන් සඳහන් කරන ආනාපාන ප්‍රියවත්තාවක් දකින්න ඕනේ අප්‍රියවත්තාවක් දකින්න ඕනේ. පහලට කියන හීන ප්‍රණීත. කවදාකවත් අපිට හීනාවක් ආනාපානේ නොදකින් නොකතන් කියන අවස්ථාවක් තියෙනවා. ඒක සත්‍යයෙන් සමාධියට දාගන්න හම්බ වෙන්නේ. හම්බ වෙන්න නම් අනිවාර්යයෙන් මේක මොකක් හරි ගැටෙන්න. වේදනාවක් එක හබ්දයක් එක හිතිල්ලක් එක. අන්නේ වෙලාවේදී පාවදී හිතවට ගන්න නැතුව මේක තමයි මට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ආනාපානේ පේනම නමුත් හිතවිල්ලට ප්‍රිය වැඩි ආනාපානෙට ප්‍රිය අඩු. මේක ආනාපානෙ පැතිකලා. ආය වෙලාවක් එනවා මේ හොඳට මනසට හිත තියන භාවනා කරා නමුත් ආනාපාන ගොඩාක් ඈතට ගිහිල්ලා. පේන්නේ. ඒ වෙනුවට ලඟ වෙලා වෙන වේදනාවක්. යම් වෙලා යන ශබ්දයක්. ඉතින් ඒකට අපිට පේනවා ආනාපානිය දුරයි ශබ්ද ළඟයි. ආනාපානිය දුරයි වේදනාව ළඟයි. ඉතින් ඒකට අපි හිත කරක් කරගන්නවා. අනේ මේ මෙච්චර හොඳ කරලා භාවනා කරගෙන ගියාම මිනිස්සුයල දොරවල් වහනවා කයින් ශබ්ද කරනවා. එහෙම නැත්නම් මෙච්චර මේ ලක්මන් කලින් ගත්ත මට වේදනාවක් ආවා නේද කියලා. නමුත් අපි ඒක අවස්ථාවක් කරගන්න දන්නවනම් මේ තමයි මේ තුරුවාන්තරාගාරයට ලං වෙලා ආනාපාන දුරසන වෙලා මේක දැනගත යුතු අවස්ථාවක් කියලා මෙන්න මේ සෑම දෙයකටම පූර්ව නිගමන වලින් තොරව අරමුණු දිහා නිකන් ඇස් නැති මිනිස්සෙක් නෑ ඇස් තියෙන මිනිස්සෙක් උනාට අන්ධයෙක් බලනවා. කන් තියෙන මිනිහෙක් උනාට බීරෙක් එක දිහා අහගෙන ඉන්නවා වගේ. ඇතන දිවනාසි පින්නට මූඩ එක එක දිහා බලනවා වගේ ශබ්ද දියයි ආනාපාන දියයි ධම හිතෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ලං වෙලා වෙනදී ඈත් වෙලා වෙනදී මේව බලී ප්‍රති මේක තමයි යඥාන භාවයේ නැති කරන්නේ. මේ අත්‍යවශ්‍ය දේවල් මේ අවමංගල්‍ය හෝ මේව අවාක්‍ය සම්පන්න හෝ නාස්තික දේවල් නෙවෙයි මේව ප්‍රතික්ෂේප කරන නිසා තමයි මම මේක කල් මේ සංකාරේ හිටියේ. අද මේව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම මේ ආනාපාන විවිධ පැතිකඩ බලනවා කියන හැඟීම හිතියොත් මොකද වෙන්නේ? අර විඥානය විසින් දෙන. එයා කොටු වේගෙන දෙන ලම කරනවා වෙනුවට සති සමාධි දෙක වැඩෙන්න පටන් විවිධ විවිධාකාර විෂමතා යටතේ සතිය වැඩිම සමාධිය වැඩි වෙනකොට මේ ලෝක විවාද භාෂාවෙන් අපි කියන්නේ මොකද්ද? අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන හිතක් පටන් ගන්නවා. ලාභයක් ආවත් පාඩුවක් ආවත් කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. කීර්තියක් හා පුරන්දාකාර මෙන්න මේක ඇති කරගන්න නම් ආනාපානට බාධා එද්දී බාධාවේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි ආස්වාදයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි ප්‍රස්වාදයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියන මිෂ කවදාවත් තේරුමට බේරුමකට හතරලා ගන්න. ඒ වගේම නොයේ ඉත්තකේ හිතන්න ගන්න. ආන්නේ වෙනකොට අපි ඥානෙ ඉදිරිදීල අඥානෙ පටලෙනවා. පටලෙන්න තේරුම නැතුව. හිතවිලි හොඳයි ආනාපාන නරකයි කියන්නේ අනිත් නෑ. හිතවිලි නරකයි ආනාපාන හොඳයි කියන්නේ අනිත් නෑ. එතකොට අවිද්‍යාවෙත් කෙට්ටු වීම, කුංචු වීම, පටලීම සිදුවේ. සංස්කරණය කියන්නේ අඩුපාඩු සිද්ධ වෙනවා, පුංචි වෙනවා, තුනී වෙනවා, දුහි වෙන දුර වෙනවා. ඒකට විඥාණයට කරන්න දෙයක් නැහැ. මේ වගේ ගැටමක් තිබුණොත් තමයි විඥාණය නිච්චකාරව ඒක විතර ඇවිල්ලා මහා උජාර ළඟපෑමක් කරා. නමුත් අපි නත් ඔයින් බේරුමක් නැතුව එන ඕල් දැක් පිළිගන්නා සුළු. තපස්සර ස්වරූපේ ආතාප වීර්යය. ඔය අරමුණු තුනී වෙද්දි බාහිර අරමුණු ප්‍රකට වෙද්දි අරමුණම ප්‍රධාන කරගෙන ඉදිරියට යන්න ගත්තොත් මෙන්න මේ විඥානයේ තියෙන ඇඟිලි ගැසීමේ ස්වරූපයෙන් දෙන්න අඩු වෙනකොට ඒක භාවනා ජීවිතයේදී කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥානය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් බවට පත් වෙනවා. ඒකයි අපිට ඒ ආනාපාන ඉතාම ජීවම් වෙච්චාම කය නොදැනී ගියාම මේ අත්දැකීම අපි ලබන්නේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද හිතෙන්ද කියන එක කියන්න බෑ. හැබැයි අත්දැකීමක් නැහැ කියන්නේ. අනිවාර්ය අත්දැකීමක් තියෙනවා. මේකට නිදර්ශනයක් ඉදිරිපත් කරනවා මේ කියන தত্ত্বය මේක ටිකක් අපක්‍රම සටහනක් මම කතා කරා. අපි හිතමු මේක අපි ගුරු ස්වාමීන් වහන්සේ කියලා දීප එක. කෝටිපතියෙක් ඉන්නවා තමන්ගේ මන්දිරේ. ඒ මන්දිරේ ලෝකේ තියෙන හොඳම දර්ශන. සික්කාවදින දේවල් ඒ ගෘහ නිර්මාණ ශිල්පයත් එක්ක ගැලපලා හරිම රමණීයයි. ලෝකේ තියෙන හොඳම දර්ශන දේ. ඒකම ශබ්ද වශයෙන් හැම ගායකයෙක් වගේ ශබ්ද තියෙනවා ඒක විතර අහන්න පුළුවන් රේඩියෝ තෙන්ජාම ටෙලිවිෂන් ඕන දෙයක් තියෙනවා ඒ වගේම ගඳ සුවඳ කාශ්මීරයේ තියෙන දේවල් අරහෙ තියෙන මේවා හැම ගඳ සුවඳක් රස වශයෙන් රසමසෝරු හොඳට විතර තියෙනවා සුඛෝභෝගී යාන වාහන ඇඳකට මෙත්ත හොඳටම තියෙනවා මේ මේ මේ අපේ මේ කෝටි ප්‍රජා ඊම කාර්ය බහුල පුතේ මෙයා දවසක මේ රූප පිළිච්ච, ශබ්ද පිළිච්ච, ගඳ පිළිච්ච, රස පිළිච්ච, චවකාස් පංචේ පිළිච්ච මේ ජීවිතේ ඉන්නකොට මෙයාට දවල් ඒ ළමන්ගේ මේ ඇඳේ හොඳට ගැඹුරු නිින්දක් ගියයි කියලා. ඒ ගැඹුරු නිින්ද ගිය වෙලාවේදී අරක්කනියා මෙයාට ආහාර සකස් කර කර ඉන්නවා. මෙයා හොඳට ව්‍යංජනයක් හදනවා. ඒක පොළොස් අඳුලක් හදනවා කියන්නේ. පොළොස් ඇඟුල හොඳට පදම ඇවිල්ලා නැහැ. හොඳ සුවඳයි, හොඳ වර්ණවත්. දිවගාල බලපුවම රසනාව පිනනවා. මෙහා විදිහට මේක උණුනේ ගිහිල්ලා මගේ ස්වාමි පුත්‍රයාට කවන්න නැත්තම් කියලා අර බුදියාණන් මනුස්සයා නැගිටිනවා කියලා හිතන. එතකොට මේ මනුස්සයා කෝටිපතියා මොන වගේ ආකාරකින් අර ස්ටුවර්ඩ් දිහා බලනවා. මේ මනසට බොහොම කලාතුරකින් මේ හොඳ හැපපහසු නිින්දක් යනවා. ඒකේ මනසට කෝටියකට වැඩි වටිනවා. අර මනසට පොළොස් සම්බුල ඊට වැඩි ලොකුයි. ඉතින් ගිහින් මේ කෝටි එක නැගිට්ටොත් ප්‍රොමෝෂන් එකක් දෙයිද අස්කරයිද කියලා. අපි හුවක් කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙයාට කේන්ති කියලා වෙනස අස්කරන්න ඉඩ තියෙනවා. මොකද මෙයාගේ හැඟුම් තේරුම් ගන්න නැතුව. නමුත් ඒ කොච්චර අතාරකද කියලා බලන්න. ඒ කෝටි වෙච්ච හිතපු තද නිින්ද ඇහැ පිනවීමකින් ගත් එකක් නෙවෙයි. කන පිනවීමකින් නෙවෙයි, නාසය පිනවීමකින් නෙවෙයි, දිව පිනවීමකින් නෙවෙයි, කය පිනවීමකින් නෙවෙයි, හිත පිනවීමකින් නෙවෙයි, සියල්ලම වසක් දැනෙනවා. ඉතින් එතකොට අර ස්ටුවර්ට් ඕන තරම් ආයු කරන්න පුළුවන්. ඇයි සර්? සර් මොනක්වත්ම නැතුව හිටපු තැන ගන්න රසයක් දෙන්නේ. ඉතින් මොනක්වත් නැතුවට වැඩි රස නරකද කියලා. නමුත් අපිට එකද වෙන්න වෙනවා මොනවාක්වත් නැති එක තමයි ලොකුම රසය. ඒක තමයි මෙච්චර නට. ඒ මොකද මේ කෝටිපතියා හැමදාම රස පිළිබඳව කෙලකන්නේ මිනිස්සෙක්. ඒකෙම වෙහෙකටපත් වෙලා, ඒකෙම අසහනයටපත් වෙලා, ඒකෙම පරිසරයේ කෙලසාගෙන, ඒකෙන් චිත්ත පීඩාවටපත් වෙනකොට අර රස නැති තැන ඉන්ද්‍රයන්ට බැඳිච්ච නැති විඥානීය විතර වටින දෙයක්. රිලැක්සේෂන් එකක්, හීලින් එකක්. ලෝකෙම නැහැ. ඒ වෙලාවේදී අපි හිතමු මේ මනුස්සයා බුදියන් ඉන්න වෙලාවේදී මේ මනුස්සයාට රූප බලන කවදා කමින්දන්නේ නැහැ. තත්දහන කවදා කමින්දන්නේ නැහැ. ගන්ධ රස කවදා කම පහස කියන එක අනුගාන බෙච්චීට් එක ඇඟේ යන බවක් දන්නවනම් නිින්දක් වෙන්න බෑ. හිතේ හිතේ නැති වෙන්නේ. නිසා ඒක පරම සත්‍ය තමයි මේ ඉඳුරම් වැඩ කරන තාක් කල් එක කැඹිරිලා. ඒක මහා දසමහ වදයක්. මේව නැති තැන තමයි මේ ලෝක වශයෙන් ditth ධම්ම දුකේ කියලා කියන්නේ නිරාමිසා නැත්නම් විවේකජම් ප්‍රීතිසුඛම් කියලා කියන්නේ. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිසුඛය කියලා කියන්නේ ඇහැ විස්රාම ගත වෙලා, කන විස්රාම ගත වෙලා, නාසය විස්රාම ගත වෙලා, දිව විස්රාම ගත වෙලා, කය විස්රාම ගත වෙලාදී හිත විස්රාම ගත වෙලා. සර්වඥාජි මෙන්න මෙතෙන්දයි නැත්නම් මේ වගේ තැනකටයි අපි ගෙනියන්න හදාගන්න. නමුත් අපි පොහොසත් වෙන එක මොකද කරන්නේ? පුළුවන් තරම් රූප යොදකෝ. උදේ ඉඳලා හඳ වෙනකම් හැදුරවන්න හදන රූපෝ. පුළුවන් තරම් ධාද්ද හොය. හොයාගෙන ධාද්ද හොයාගෙන ගිහලා කන පුරවන්න උත්සාහ කරනවා. ඒ වගේම ලෝකේ තියෙන ගඳ හොයාගෙන යනවා. නහය පුරවන්න උත්සාහ කරනවා. උදේ ඉඳලා හඳ වෙනකම් කෝච්චි ගණන් ලොරි ලෝඩ් ගණන් කවනවා. කද්දාකත් ඉවරයි වෙන්නේ. සැප පහසුකම් කරන්න ගියාම මේ රෝගේ මේ රටවල් විතර පිස්සු පරා පරාදීයක් නේ කොයාවක් අත්තේ. කොච්චර හේවත් මිනිස්සු පිසාච ප්‍රේතයෝ. ඒක තව තව වෙන්නේ. හිතින් දිග හිතන්න ගියාම දැනුම් ගැන හිතන්න ගියාම කම්පියුටර් එකේ එන්සයික්ලෝපීඩියා එකට ගියත් කද්දාකත් ඉවර වෙන්නේ හැමදාම අප්ඩේට් කරනවා. කොයි කිමේ වගේ තියෙන සැප කෝ මේක පරිසරයේ සකස් වීම කෝ හිත සකස් වීම මේවා නැති තැන නම් සැප තියෙන්නේ අපි මේ කොහෙද යන්නේ මොකද අපිට වෙලා තියෙන්නේ මේකට දැනුම කියලා මම තනි වචන පාවිච්චි කරන මේකට කැම්බිලි එකක් හම්බුනවා අපි මේ ශබ්ද වලට මේ කඹරන්නේ රූප වලට මේ කඹරන්නේ ගන්ධට මේ කඹරන්නේ රසට මේ කඹරන්නේ පහසට මේ කඹරන්නේ ත්‍රිවිධ වලට මේ කඹරන්නේ අනේ මේ ජීවි කොච්චර හොඳ අපේ කුංචි ළමා කාලේ. අපි කිසිසේත්ම රූප වලට කැමති නෑ. අපි හරි සතුටින් හිටිය අම්මලා තාත්තලා සතුට කරා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි හිතලා තියෙන හම්බ වල තියෙනවා. අපි හිතන අපි ලස්සනයි කියලා තරුණයි කියලා ධනවත් කියලා කුලවත් කියලා. ඔකෝ අර තිබුණු පුංචි රාවිඥානය අනිත්‍ය ප්‍රතිපද විඥාන කියන තුන පාර සම්පූර්ණ මේක දැනගන්නකොට තේරෙන පටන් ගන්නවා තම තරම් තකතිරුකමක් මොන තරම් මේ ඇහිකල් කූඩයක් පුරවන්න වතුර කුලින් පුරවන්න හදනවා වගේ මහා මන්දාතු කියන අක්විති රජුත් 84000 කවුරු වස්තු ලංකා ජීවත් වෙනවා 84000 නිරෝණාත්ලා කියලා 84000 මංගල කර්මා මේ මාලිකා තිබිලා 84000 වරුකුණු ඔක්කොම තියෙන්නේ නැරෙනකොට අසතුටින් නැරෙනවා අපි කරන කුමන කතාවක්ද නිසා අපිට යම්ම දවසක පිටිච්ච ගතියක් නැත්නම් සන්තුෂ්ටි කරගතියක් එනවනම් ඒක අනිවාර්යයෙන්ම එන්නේ මේ ඇහ විස්රාම වෙච්ච වෙලාවේ. කන විස්රාම වෙච්ච වෙලාවේ නාසය දිව කය මන විස්රාම වෙච්ච වෙලාවේදී ඒකට කියනවා ඒ හිත තියෙනවා ඒකට කියනවා ඒ විඥානෙට කියනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා මේ කියන්නේ නීවරණ යටපත් කරපු හිත. නීවරණ වලට කියන්නේ අචක්කු කරණෝ අඥාන කරණෝ අනිබ්බාන සම්මත්තරිකෝ ඇහැ නැති කරන්නේ ඥානෙ නැති කරන්නේ නිවනේ තොර කරන දේ මේ ටික නැති වුණාට පස්සේ හිත හරියට ඉබ්බා තමන්ගේ අඳුහය ඇතුළට යනවා ශිෂ්‍යකරණය කරනවා වගේ ඇහැට ගිය විඥානය මැදට කනට යන නැතු විඥානය මැදට එනවා නාසයට දිවට කයට යන්නේ නැතුව හිඳ විඥානයේ මැදට ආවට පස්සේ ඒක හරි ඉබ්බ අලු ටිකක් සුපගත්තා වගේ මේ ඉඳුරන් සේරම අකර්මණය අකර්මණය වෙලා හිත අන්තරාලතිය බාහිරවර්තිනේ හැරලා තියෙන තාකල් හිත නන්නතරම බාහිරට කන හැරලා තියෙන තාකල් සද්දතිගේ හිත නන්නතරම බාහිරට ඒක මෙව තමයි දොරටු එසා යම් වෙලාවක හිත ඉන්ද්‍රයන්ට බැරිලා තියෙනවා නම් සංස්කාර තමයි රජ වෙන්නේ. අනිවාර්යෙන් තේරුම වෙනවා, අනිවාර්යෙන් එකතු වීම වෙනවා, අනිවාර්යෙන් චේතනාව. විහිිත අනිත්‍ය කඩකට වෙන්න වෙන්න වෙන්න නිවර්ණයෙන් තොර වෙන තොර වෙන දෙයක් නෙවෙයි ඔටෝ පයිලට් එකනවා කිසිම කෙනෙක් මොනවත් කරන්න ඕනෙත් නැහැ. චේතනාව අවශ්‍යත් නැහැ. එතන සැතපෙන්න සැතපෙන්න අවශ්‍යත් හැදෙනවා. සුවසේවාවක් ඇති වෙනවා. පිරිච්ච ගතියක් ඇති වෙනවා. ඒකට කියනවා සම්පatti කරගතියක් කියලා. ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. නමුත් මෙච්චර මේ ලස්සන වඩන කන්දරාවෙන් මේ විතර කරපු අනිත්‍ය ප්‍රතිපදේ නෙවෙයි බුද්ධ ධර්මයේ පරමාර්ථය. මේක බුදු දානන්සේ පහළ වෙන්නේ ඉස්සරලා සමත භාවනා කරපු කට්ටිය ඇවිල්ලා හිටු වටින තැන. මේක තමයි සිද්ධාර්ථ කුමාරෝ වස්මගෝ වක්මගෝ උත්තරේ දාගිස්සලාම සමවැදිච්ච සමාධිය. ඒතර කොච්චර සමාජමත් කියනවා නම් ගහ උඩට ගිහිල්ලා හැම එකම හේරනල ගමන් දිහාකට කරන ආශ්චර්යය බලන. ඊට පස්සේ උන්වහන්සේ මේක අමතක කරා. මේක කැපනේ සැපනේ මේක මේ භ්‍රමචර්ය වර්ණේ දෙනකොට හොඳ නැහැ කියලා අවුරුදු 26 29 නාසේ එළියට බැස්සා. එළියට බැලලා ගියාට පස්සේ ආලාල කාරණා මුත්‍රාකාරාම් දුක් මේක තෙම්ම දුක. ඒ වගේ අරුපු ධානය අටවෙනි එක දක්වා යනකොට නිවසඤ්ඤා සංඥාට ගැනීමත් අනිවාර්යයෙන් මේකේ අනිත්‍ය ප්‍රතිපද විඥානේ අත්කට අල්ලලා ගන්න පුළුවන් තරම් හදාගත්තා. උනාදට තේරුණා ඒ කිං කුසල ගවේෂී කියන පරිශ්‍රණය ආරම්භ කරන නිසා කමාර කරන්න දෙක ගැලපෙන්නේ. එළියට බැස්සේ කිං කුසල ගවේෂී. උනාදේ හේමේ මොකද්ද? මෙන්න මෙවැනි විඥානේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියන රහස. අරතරම්ම රැපදෙන අරතරම්ම අනිත්‍ය ප්‍රතිපද විවේකද පීති සුඛ සලකන එහෙම නැත්නම් නිත්‍ය ධම්ම සුඛ සලකන මේ ඥානය මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියනකොට විඥානය තැනකට යනවා ඒකට කියනවා අනිදස්සන විඥාන කියලා අනිදස්සන විඥාන කියලා කියන්නේ ඒ විඥානේ මොනම දෙයක්වත් පිළිඹු වෙන්නේ ඒක විඥානේ නැති තැනකට බොහොම සමානයි එතන යනකම් එන්න පුළුවන් හොඳම සම්දිස්ථාන තමයි ඔය අනිත්‍ය ප්‍රතිපද විඥාන. අනිත්‍ය ප්‍රතිපද විඥානයට යන්නේ නැතුව කවදාකවත් අනිදර්ශන විඥානයට යන්න බෑ. ඒක තමයි සඳහන් කරන ලෝකය. මේ වීතික්‍රම කෙලස් කියන සතුන් මරණ හොරකම් කරන කාමයේ වල හැදිරෙන බුරු කේලාන් හිතන පරදවචන කියන මිත්‍යා ටිකට ලෝකෙක ජීවත් වෙනවා. එතකක ඉන්න තාකල් හොඳට හරියට දෙක තේරෙන්නේ සදාචාරයක් නැහැ. සීලයක් නැහැ. එilla හොදලා ගන්න දෙයක් නැහැ. හොදලා ගන්න නම් මෙතන අනිෂ්ඨානය ගන්න කියන මේ වීතිකම කලින් මුතර කරන තමයි සීලක පිටා. සීලක පිටියක් ගන්න අපි නරකයින් කරලා හොඳ තියාගන්න. ඒ හොඳ තියාගෙන හිටියට මේ විඥාණයම තමයි වැඩ කරන්නේ. මොකද මේ අනින්ගේ ප්‍රතිපදතාවට යන්න. ඒකට යෑම සඳහා විශේෂයෙන්ම ඔය වීතික්‍රම කෙලෙස් දුරු කරාට හරියන්නේ නැහැ. පරිඋත් ทาน කෙලෙස් කියන නිවන ධර්මත් එක්ක වැඩ කරන්නේ. ඒක ලේසි නෑ. ඒක මොකද හේතුව වීතික්‍රම කෙලෙස් වගේ ගොරෝසු නෑ, පේන්නේ නෑ. හිතේ විතරයි මතුවෙන්නේ වරක යට යන වරක උදේ. උද ආව වීතික්‍රම මට්ටම කෙලෙස්. යට ගියොත් අනුසය මට්ටමේ සැලෙනවා. මෙන්න මේක නැති කරලා ඉවරලා හිත කී කර කරන එක තමයි අපි කියන්නේ සමත භාවනාව. ඒ සමථ භාවනාව නීවරණ යටපත් වුණා නම් එතන ඇති වෙන හිතට අර කියනවා අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානය. ඔන්න ඔතෙන්ට සමථ ක්‍රමයෙන් සහ විපස්සනා ක්‍රමයෙන් දෙකෙන්ම යන්න පුළුවන්. ටික තමයි මේ සුද්ධ විපස්සනාවේ ක්ෂණික සමාධියේ කණිමත් ප්‍රතිරෝ සමාධිය කියන එකමුයි එහෙම නැත්නම් විපත් අර්පණා සමාධිය කියන සමථ සමාධිය දෙකෙන්ම අනිගස්සන කරන්නට නෙවෙයි. ආ අනිත්‍ය ප්‍රතිපද ගන්න යන්න පුළුවන්. අනුතර ගියාට පස්සේ තමයි මිනිස්සයා ආධ්‍යාත්මික වෙන්නේ. ආගමික වෙන්නේ. එතකම මිනිස්සයා නිකන් මේ සදාචාර සම්පන්න කප්ටි විතරයි තියෙන්නේ. එනිසා සදාචාර සම්පන්න කම මානව ධර්මයක්. ඒ මානව ධර්මයේ ඉඳගෙන ධ්‍යාන භාවනා කරනවා. නැත්නම් විපස්සනා භාවනා කරනවා නම් අනින්ජේ ප්‍රතිපදිතෙන් යනවා. අමාරුම දේ තමයි මෙතන යන්නේ යනවා. මෙතන ඉන්න හොගදෙන ගිහිලා තියෙනවා. මම තාම ඒකට බයයි. තාම ඒකට නිකන් කෝලගත්තා. කෝඩු ගතිපා. වැරදිලා ගන්නට මම ඊගාට මොකද කරන්නේ? දැන් මොකක්ද ඊහාට බලන්නේ? ආදි වශයෙන් අර විඥානයේ විශ්ින් නැවතත් තමන්ගේ පළපුරුදු අධිරාජ්‍ය පිටව ගන්න ගන්න උත්සාහයේදී දින සෑම ප්‍රෝඩාවක්ම ගන්නක්ම කරනවා. එහෙම නැතුව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කැලේකට යන මිනිහ රහින් ගහන කොට කොට යනවා වගේ දිගටම තමයි බලන්නේ අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනවනම් පියවරෙන් පියවරෙන් එතෙන්ට යනකොට තමයි තේරෙනවා දැන් මගේ අත්දැකීම මුළු ශරීරයටම බලපාන එක. ඇහැකන ජීවනාංශය වශයෙන් බෙදන්න බෑ. කපන්න තෝරන්න බෑ. නමුත් මැරිලක් නෑ. සීන කියලා නෑ. නිින්ද ගිහිල්ලක් නෑ. හොඳට ඇතුළට වෙලා ඉන්න පුළුවන්. ආන්නේ හොඳට පුහුණු කරලා මෙන්න මේ වේදිකාවේ බය ප්‍රතිබල ශක්තිය ඇති කරගන්න සාපකෝල නැතිලා මේ වේදිකාවේ බොහෝ වෙලා හිටපු තුමක් විතරයි මෙන්න මේ විඥානේ මේ දැනට මේ තමන්ට සුව දෙන තමන්ට දික්ක ධර්ම සුඛ දෙන එහෙනම් මේ ආත්මේ දේව උපරිම සැප දෙන ඒ වගේම විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීතියක දෙන මේ විඥානය මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියන එහෙම නැත්නම් මේ ප්‍රපංච ධර්ම වලට වැඩ කරන්න ඉඩ නොදෙන මට්ටමට ඒක දිහා එල්ලෙන් බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට එන්න නම් ඉතින් විපස්සනා වෙන රහසක් නැහැ. බුදු ඥානන් සොයාගත්තේ අන්නේ ටික තමයි මනුස්ස වර්ගයාට අලුතෙන් කියලා හිතට. අච්චර වටනට ඇවිල්ලා ඒක මම නෙවෙයි කියන්නේ දැනගත්තා. ඒක මගේ නෙවෙයි කියන්නේ දැනගත්තා. ඒක මගේ ආත්මේ නෙවෙයි මේකට ආත්මයක් කියන්නේ බැරි බව තේරුම් ගන්නකොට උන්වහන්සේ හරුවත් නෙවෙයි. ඒක තමයි පටිවේදනා කියන්නේ. අඥාත අනනුබෝධ අපටිවේදා. සර්වඥාසේ ඥාතා දන්නවා. අනුබෝධා මේකමයි කණිජෙක් මම මගේ ජනතාවට කියලා දෙච්ච මේකමයි කියලා හොඳ අවබෝධයක් ඇති කරගත්තා. ඊගාට පටිවේද කරා. නැස්සවෝධ කරා. අඥාවන්නේ වානිනාත් ඉස්සරලා කියලා. උන්වහන්සේ කිව්වා යම් කිසි සමුදේ ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම මට ධම්ම චක්ෂුසේ පාරම චක්කෝද බාරි ඥානෝද බාරි පඤ්ඤාවද බාරි විද්‍යාවද බාරි ආලෝකෝද බාරි එතෙන් යනකොට මේ විඥානයේ මට්ටම් තුනකින් සුද්ධ වෙනවා ඉන්දිය ප්‍රතිපදව තියෙන විඥානේ අනිත්‍ය ප්‍රතිපද මට්ටමට යනවා නැත්නම් ධ්‍යාන සුඛය ලබන්න එක්කෝ සුද්ධ විපස්සනාවේ ක්ෂණික සමාධියේ අර්පණා සදස්ස මට්ටමට යන්නේ උපචාර සදස්ස උපකාර මට්ටමට යන්නේ එතන කියලා හොඳට පළපදියම් වෙලා හොඳට තහවුරු කරන තමයි ගෙදර වැඩි ඉස්තිර කරගෙන එතනින් එහාට විදර්ශනා කරන්න වෙනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒ වෙන විදිහට කියනවා මේ සම්මත ඥාන වල ඉඳලා එහාට දිගටම තියෙන්නේ අර ලාවට මතුවෙච්ච බය. ලාවට මතුවෙච්ච අනිත්‍ය බව. ලාවට මතුවෙච්ච සැකතින දේවල් මහා මෙර වගේ එකකට පුදුමාකාර විදිහට මේ සාමාන්‍ය අපේ සාහිත්‍ය ග්‍රන්ථවල තියෙන බුදු දහමක බුදු වෙන කියලා මාර්ගනකාරී ඕක තමයි නිදේ. මොන්නම කාර්යීමත් ස්පර්ශ දෙන්නට වෙනවා. නමුත් ඉතින් එනකොට අර ආනේ අනින්ගේ ප්‍රතිපත්ති විඥානයට යනකොට යාන්තමට මේක දීලා පදම් කරලා ඉතින් පෙන්නලා තියෙනකොට ඉස්සරහට යන්න වෙනවා නම් මේකට වැඩිය කාය ජීවිත නිර්පේක්ෂව යන්න වෙනවා. නැත්තම් සද්ධාව මොකන්නේ නැහැ. නැත්තම් වීර්යය මොකන්නේ නැහැ. නැත්තම් සමාධිය මෝරන්නේ නැහැ. නැත්තම් සමාධිය මේ සතිය මෝරන්නේ නැහැ. ප්‍රඥා මෝරන්නේ නැහැ කියන පාඩම ලාවට දන්න නිසා විපස්සනා අධ්‍යයනය පස්සේ ඒක මොනවත් නැහැ. යුද හමුදාවෙන් ඉඳි පුහුණු කරපු විශේෂ කාර්ය බල සාධක තිබලා හරියට යුද්ධද කියලා සතුරගෙන් කරදර වෙන වෙලාවෙදී කොහොමද අර මූලික දැනුම පාවිච්චි කරලා සතුරම මෙල්ල කරගෙන සතුරට ඉස්සරහින් ඉඳගෙන එක්කෝ එක්ක මම කියලා වෙඩි කියලා ගිනන්නේ ආනෝගේ ප්‍රශ්නාවට ගියාට පස්සේ අර සෙල්ලමට අපි පුරුදු කරපු දේවල් පුදුම තාලයකට මූණට මූණ දාලා හටන් කරනවා. එකින් ඊට ප්‍රතිවේදී කියන්නේ නැත්නම් සාක්ෂාත් කරන්නේ එහෙම දෙයක් වෙන්නේ නැතුව මේ විඥානයේ අන්තිම අඩිය. ධානිගසන විඥානය තේරුම් ගන්න අමාරුයි. ඒක කෙරුවේ නැත්නම් අනිවාර්ය සංස්කාර ප්‍රකට භාවය ලබනවා. අධිකාරී ශක්තිය ලබනවා. අවිද්‍යාව විඥානේ කවදා හෝ ඉන්දිය ප්‍රතිපත්තමත්තුනේ අනිත්‍ය ප්‍රතිපත්තමත්තු ගිනා එතන හොඳට පුහුණු කරලා අර අනිදර්ශන විඥාන මට්ටමට ගියේ නැත්නම් සංස්කාර හැමදාම අපිව වාල්තාවකට පත් කරනවා. ඉතින් බුදුදහම ඉස්ලාම උදානකාරකයේ කියනකොට සඳහන් කරේ උදානකාරකාවේ විඥාන අනිදර්ශන නෑ විසංඛාරගතං චිත්තං සංඥා විසංකාරගතං චිත්තං සංස්කාරයෙන් තොර වෙච්ච විඥාන හිතක් මම පාලකරගත්තා. ඊට පස්සේ බෑ වඩුවට ආයෙ වල්ලා. උගේ කණේ මගේ මම විනාශ කරනවා මම දැක්කයි කියලා ප්‍රකාශ කෙරුවේ හිතලා නෙවෙයි මෙතන ගිහිල්ලා. ඒක නිසා අනිපටිසමුපාදේ යම් වෙලාවක යම් ආකාරයක තේරුමක් එනවනම් වැටහීමක් එනවනම් ඒ පටන් ගන්න මිනිහ නෙවෙයි ඉතුරු. අනිවාර්යෙන් ඇඹරලා යනවා. අනිවාර්යෙන් පරිණාමයකට ලක් වෙනවා. අනිවාර්යෙන් සුද්ධ භාගයකට පත් වෙනවා. ඉතින්සයකට අහන්න පුදුමාකාර කැපවීමක් අවශ්‍යයි. මේ ආගෙන ඉන්නේ. මොකද හේතුව අපි මෙතෙක් කල අගේ ආඩම්බර කරන අප හැම දෙයක්ම අපි ලක් වෙනවා. අපි ප්‍රියයි මනාපයි කියපු සෑම දෙයක්ම අපිට කරදරකාරයක් වඩපත් වෙනවා. අපි මෙතෙක් කල අත්විත ගුණ ඇති ඒ අන්දසන විඥාණයෙන් නැත්නම් මේ අනින්ජ ප්‍රතිපද විඥාන වගේ කියන දේවල් වලට යෑම විනෝදාංශයක් කරගන්නවා. ඒ තරමටම අපි අභියෝග බාර ගන්න පිටසක් පාටපත් වෙනවා. මේක තමයි බුදුහාම කියන්නේ මේව වැඩ ගන්න කීත සාක්‍ය පුත්‍ර සාක්‍ය ද්විත්‍ර කියන. නැත්නම් සාක්‍ය සිංහ කියලා කියන. බලු සිංහනේ. වේනේ දේවල් වලට චරිත චෝදනා කරකට ආරයන් දෙත් මේක කිත් කරන බැන කරලා කවදාකවත් බුදුහාමුදුරුවෝ පුතෙක් වෙන්න බෑ දුවක් වෙන්න බෑ. ඒ නිසා එන සෑම අභියෝගයක්ම අපිට බාධකයක්ම සාධකයක් බාරපත් කරන්න මෙතෙක් කියලා පෝෂණය කරන අපේ විඥානය තමයි අපිට වැඩියෙන්ම වද දෙන එක කියලා තේරුම් අරගෙන මේ විඥානයේ අනිදර්ශන ස්වરૂපයට වැඩ කරන බැරි තැනට යන කමපත් කරපු දවසේ එන සත්‍ය විතර හතුදා බුදුහාමුදුරුවෝ කරේ. ඉතින් මේකෙන් නම් මේ විඥානය පටවෙනකොට අපි පටවෙනවා. නමුත් ඒක නැතුව කාදාකටට මේ සත්‍ය තේරුම් ගන්න බෑ. එහෙම නැතුව විඥානය නිසා කොහොමද නාම රූප පහළ වෙන්නේ? නැත්නම් සංස්කාර නිසා විඥානය පහළ වෙන්නේ කොහොමද? විඥානය නිසා නාම රූප පහළ වෙන්නේ කොහොමද කියන එක හරිම අමාරු කරුකට කියන්නේ. ඒ මොකද සංස්කාර වලට කියන අනුකරණය නම් කතා කරන්නේ විඥාන රූප. ඒ නිසා බැලු බැලු වෙන්නේ නාම රූප විඥානය පහළ වෙනවා විඥානය නිසා නාම රූප පහළ වෙනවා කියන කතාවට එනවා. මේ විඥානයගේ කියන මේ වද දෙන ස්වරූපේ මුදුවට තේරුම් ගත්තොත් ඇයි මේ විඥානය අලුතෙන් මේ ඉස්සරහට යන සංසාර චක්‍රේ පවත්තන්නේ අලුතෙන් නාම රූපයක් නවන්නේ මොකෝ ප්‍රොජෙක්ෂන් එකක් ගන්න මොකද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කියනවා විඥානේ විඤ්ඤාති ඉතින් මවාගත්ත රූපයක් හදාගන්න තමයි අපි මේ සංසාරයට බඳින්න කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ නිසා භාවනාවක් ලැබෙන උපදේශයක් වශයෙන් කියනවනම් අරමුණ සියුම් වේගෙන යනකොට ධක්මනේ හෝ වේවා ආනාපානේ හෝ වේවා පිම්බේ පිම්බිලා හිටින් වේවා අරමුණ පාවා නොදී තුනියුණ එපාන නීරසුණ දුරුණ ළඟුණ ඒ අරමුණ අතනේර පවත්තගෙන යන්නේ තමයි අපිට අරමුණේ සියල්ල දන්නා තම මගින් අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ ඒකට අපි මේ තෝරන බේරන චේතනා කරන தත්ත්වයට අයින් වෙනවා. ඒකට විඥානේ ඉබේම කොටු වෙන පටන් ගන්නවා. අන්නේ කොටු වෙනකොට ජයග්‍රාහී විදිහට ඒක දිහා හිනා වෙනවා මිස ඒකට යට වෙන්න නෑ. ඉන්නේ විදිහට අවශ්‍ය කරන මේ එවැනි දෙයක් ඔක්කිරීමට අවශ්‍ය කරන ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥාව මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගෙන තම තමන්ගේ අත්දැකීම් වලින් සම්බන්ධ කරගෙන ඒ පංචේන්ද්‍රිය ධර්ම වැඩිමෙන්ම සාක්ෂාත් කරගatiya යුතු මේ පටිච්චසමුපාද ආවෝදී සියලු දෙනාටම බොහෝ කාලකින් ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත්තක් දේශනා මෙතන නැත කරනවා සියලු දෙනාට තනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් මේ බණට පාවිච්චි කරන වචන හැට් එක හරගනි. මේ ස්වාමීන් වහන්සේ Darrell. අනිවාර්යයෙන්ම එතකොට ඒකට කිට්ටුව කිට්ටුව තියෙන පොඩි බබාලට වගේ ඉතින් අර කිරිම දීලා බෑ හපල කන්න වෙනවා දැන්. දත් වෙන කාලෙනේ. ඒකට බඩේ ලියන එක එනවනේ. ඒ වුණාට අර මේ දැන් අර ඉක්මනට ඉක්මනට කියන්නේ ඒ කියන්නේ විඥානේ මට තේරෙන හැටියට ඔව් විඥානේ කොහොමද කියන්නේ උඩට මොකද විඥානේ මේ අනිත් සෙන්සර්ස් හයෙන් පහෙන් දැනෙනවා විඥාණයට පස්සේ දැනෙන්නේ එකපාරට ඒක ඔක්කොම එකපාරට දැනෙන්නේ නැති බව ඒක තේරෙනවා හරියට මේ සවුන්ඩ් එකක් ෂූට් කරනකොට සවුන්ඩ් එක පේනවා ඒ වුණාට සවුන්ඩ් එක ඉන්න පස්සේ ඒ ඒකට ටිකක් ඒ වගේ තත්ත්වයක් නේ කියන්නේ ඔක්කොම එකවර ලබන්න අපේ විඥාණයට හැකියාවක් නැහැ හැකියාවක් නැහැ හැම දත්තයක්ම ලබා ගන්න විඥාණයට හැකියාවක් නැති නිසා අනිවාර්යම කොටහ ගන්න වෙනවා. කොටහ ගන්නකොට ෘචි අරුචිකම් මතුවෙනවා. එතනින් තමයි මම මතුවෙන්නේ. එන ඔක්කොම ගන්න බැරි බව අඩු ගන්න දන්නවනේ. මේ තෝරගත්තේ මගේ මනාප ටික විතරයි කියලා දන්නවනම් අපි මේ ගැන රණ්ඩු කරන්නේ තියෙන දේ නෙමෙයි අපි ගන්න අපිට ඕන දේ. ඒ දේ ගත්තට පස්සේ ඉතින් ඒ මතින් අපිට චෝදනා දෙන්න පුගත්තේ මොකටද කියලා. ඇත්තෝ මේකට ගිහිල්ලා ඉවර වෙලා ජීවඩියාගාරේ හොඳට ඕම සීනි තියෙන දේවල් කාලා ඇත්තෝ මේ අධිකාරයට බැන්නොත් මේ මනුස්සම අපරාධ වැඩක් කරුවේ මේ සීනි තිබ්බ මට. ඒකේ තව දේවල් තිබ්බා. ඒ මනුස්සයා කෑවේ දීනි. කාලා ජීවඩිය වෙනවා බතේ ඇත්තෝ මේක මනුස්සට තිබ්බා. එච්චර මේ ලෝකයේ ඇත්තෝ මේක. අපි තෝරන්නේ තෝරන්නේ අපි ඒකට බයි. ඒක ඒක ඒක කරන්නේ ඒ කටේ කටු කිරීම කරන්නේ විඥානේදී අපි දන්නවනම් අපි හැම වෙලාවෙම තේරිල්ලක ඉන්නේ. ඒ තේරිල්ල දෙන කෙනාගේ දෝෂ නෙවෙයි උඹේ දෝෂේ. බඳගත්තනම් ගහපම් බෙරේ. ඉතින් ඒකෝට අපිට කාටවත් චෝදනා කරන්න දෙන අපි මේ යමක් විඳිනවනම් අද මේ අපිම කරපු දේ. අද මේ කියන ඔක්කොම බණක් ඇහෙනකොට ඕන දේ විතරයි තමයි අල්ලගන්නේ. ඒක තමන්ගේ රුචිය මිසක් කියන බණ නෙවෙයි. ඒක වෙනම එකක්. තමන්ගේ මල්ලට වැටෙන්නේ තමන්ගේ රුචියට. ඒක දැනගන්න එක ලොකු දෙයක් කියලා බුදුහාම කියන්නේ. ඒක දැනගන්න ඊළඟට බන හොඳ නරකකම කියපු බනත් එක්ක සම්බන්ධ නැහැ. ඔබ තෝරගත්ත ටිකේ හොඳ නරකමයි ඔය කතා කරන්නේ. ඒකට බනෝඩ මොන අහුවිල්ලකද අහුවිලා ඉන්නේ කොහේ ගොඩ ඉන්නේ? හැම වෙලාවෙම අපි ඉතින් මවාගත්ත ලෝකෙට ජීවත් වෙලා නවුංකාරයෙකුට බැලලා හරියන්නේ නැහැ. නවුංකාරය උඹම තමයි. උඹත් නෙමෙයි උඹ මොඩකම. මොඩකම නැත්තම් මම වෙන දෙන්නේ නැහැ. බෑ මේ වෙලාවට වශයෙන් මතක් කරගන්න වෙලාවක් නෙවෙයි මේ අමතර ගමනදී මේ විනාඩි 20ක් අඩිප්ප ගන්නවා. ඒ නිසා අපි දැන් ගිහිල්ලා රක්මන් කරලා එකතු වෙනවා තුනට මේ ලහතර දක්වා පරියන්ක හතරෙන් ලහය දක්වා මේ මගේ කාලකණ්ඩයට කමටන් සුද්ධ කිල්ල ගන්නවා අනික අපේ නැවත පරියන්කයක් දක්වා තව පරියන්කයක් කරනවා. ආයෙත් අපි නැවත එකතු වෙනවා ධර්ම සාකච්ඡා.